ඒ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අද අපේ භාවනා වැඩමුළුවේ අන්තිම දවසේ අන්තිම ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල කියලා කියන්න පුළුවන්. උරුදු පරිදි අපි ඒක ඉදිරි ප්‍රශ්නවලින් පටන් අරගනිමු. ඉදිරිපත් වෙලා තියෙන ඊට පස්සේ ලැබෙන කාලය අනුව සභාවට ඉදිරිපත් වෙන ප්‍රශ්න ගැන සාදර වෙන්න පුළුවන්. අපි සම්පතකින් ඉල්ලා සිටිමු. ඊට පස්සේ සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කළ වෙන විදියට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ දිනේදී ධර්ම දේශනාවෙන් පසු පාරමිත භාවනාවේදී ලද අත්දැකීමක් මෙසේ විස්තර කරමි. වෙනත් අවස්ථාවලදී මෙම ආනාපානසති භාවනාව පාරමිත කරනා විට කය දෙස බලා සිටින නම ස්වභාවික හුස්ම රැල්ල සොයා ගැනීමට වෙනස් වේ. නමුත් ඊයේ දිනේදී පරයන්ක භාවනා ප්‍රමාණී කිසිවක් නොකර මෙහි බලාගෙන සිටියෙමි. කය ඉන්ද්‍රිය ඇති ආකාරය ගැන රූප සාහනක් සිටින් ලැබුණ අතර කය ඇතුළතින් ඇහෙන ශබ්ද නොමින් ඇසුනි. ඇසුනි. උග්‍රේ මාධන ශබ්ද කානවලින් පිටවෙන බව දැනුනි. මෙලෙස ශරීරයට හිත යොමු කරගෙන සිටින විට කිසිදු අපහසුතාවක් දැනෙන්නේ නැහැ. එලෙස මුළු පැයම මම ගත කරමි. පැය දෙකී ගිය බවද මට දැනෙන්නේ නැත. එම සෑ අතර වාරයේ තුන්වක් පමණ සිත පිටතට ගිය බවද වැටහුණි. වෙනදාට දෙදා තුන්පාරක් පමණ ගියා මා කීමට සිදෙනම ඊයේ දින ඒ පිළිබඳව දැන් මේවත් නැත. සෙෂන් එක අවසන් වී ටික වේලාවක් ගිය පසුව මම දැනගත්තේ පැය ගෙවී ගොස් ඇති බව. ඇස් ඇලිය විට ඉතාම ප්‍රමෝදයක් දැනුනි. ඒ සමගම සම්මා භාවනා පරයන්ගත් විටද ඒ ප්‍රමෝදය දිගටම පැවතුණි. ඒ විට ආසී පියා වන්නාවක් ධ්‍යානඥා වැනි ඉතා සෑහලුවක් දැනේ. නමුත් පරයන්කේදී හෝ සක්මනේදී මා හුස්ම පිළිබඳ හෝ තීව්‍ර දැනීම ගැන නොසිතූ අතර සිදුවේ ඉඳගෙන සිටින බව ඇවිදින බව පමණි. නමුත් අද දිනේ මෙලෙස බලාගෙන සිටින එවැනි වූ ප්‍රබෝධයක් දැනුනේ නැත. ගෝහන්සේන නිරෝගීමා දීර්ඝාෂය වේවා. අපි මේ වෙලාවට කියනවා just being එහෙත් මම ඉන්නවා මට දැනෙනවා කියලා. අර හිත යමකට යොමු කරන්න අවශ්‍ය වුණොත් විතරක් ඉන්න බවට නැත්නම් දැනෙන බවට දැනෙන්නේ මොනවාද? මැරෙන්නේ නැහැ කියලා දන්නවා. ඉන්න කියලා නැහැ කියලා දන්නවා. ක්ලාන්ත වෙලා නැහැ නැත්නම් සීමුජා වෙලා නැහැ. ඉතින් අන්නේ විදිහේ ඒ මැරිච්ච නැති බවට නිඳ කියලා නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට තියෙන සංඥාව තමයි අපේ ජීවත් වෙන බවට තියෙන බොටම් ලයින් එක. ඩේටම් ලයින් එක. අපි ඒක කවදාවත් ටච් කරන්නේ අපි මේ බඳුරට රූප බලනවා, රත් දහනවා. එතන මූල කර්මස්ථාන හොයනවා. නැත්නම් ඉරියව්ව හොයනවා. ඒ මොන මොන හරි දුන්නොත් අර බේස් ලයින් එක ටච් වෙන්නේ නැහැ. ඉතින් ඔක්කොගෙම විශ්වාසය ඇති කරගෙන සතිය ඇති කරගෙන දැන් සතිය තියෙනවා. ඒක පවුරු කාලා බලන්න ඕනෙත් නැහැ. ධ්‍යාන තියෙන මනල බෝව බලන්න ඕනෙත් නැහැ. යන්න අරපුවාම තේරෙන පටන් ගන්නවා භවයේ පැවැත්ම සඳහා අවශ්‍ය වෙන අද්දීවම ස්ලෝ රන් එක දුවන්න පටන් ගන්නවා. ඒකේ ඉඳ ගියාම අරක ලැබුණා නොලැබුණා කියලා අතතියක්වත් ජයගත්ත පෙරදුනා කියලා වෙනසක්වත් නැත්තේ නෑ. කාලේ යනවා හිතා ගන්න බෑ. ඉතින් ඒකට හැම වෙලාවෙම මේ මූඩ් එකට හිතෙන්නේ නෑ. ආවේ නැත්තම් මූල කර්මත්තාන්න බයින්ද. ආවේ නැත්තම් ඉරියව්වට බයින්ද. පහලා ඒකේ හිත හොඳට විශ්වාසය ඇති කරලා ක්‍රමයෙන් යමක් නොකර වෙන දේ දිහා බලන්න පුළුවන්. ගොයලාට අපි හිතන්නේ ඒක අකරතැබ්බයක් කියලා. එහෙම නැත්තම් පාලනයෙන් ගැලීමක් කියලා. නැත්නම් පාළුවක් කියලා, තනිකමක් කියලා. දැන් මේ වෙලාව අපි යමක් නැති බව දන්නවා. නැති දෙයට අවදි වෙනවා. ඉතින් අවදි කරන්න බැරි ඇති දේ හොයන නිසා. මනුස්ස ජීවිතේම අපි කරන්නේ ඇති දේවල් හොයන. ඉතින් ඒව හම්බුණත් නොලබුණත් ඇති වෙන ඒ ආතතිය කොහොම පැත්තකට දාලා මේ නැති බව. නැත්නම් මැරිලා නැහැ. ඉඳගිල්ල නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. අනේ ඒක හොයන්න ගිය ගමන් පේනවා ඒක කිසිම ආයුධ උපකරණයක්වත් ඕනේ නැහැ. ඒක ආවට පස්සේ ඒක ඕනියමක්වත්. නැත්නම් කවුරුත් කරව අකරතැබ්බයක් කරන්නේ මේක තමයි. ඉතාලගේ චිත්ත කැන්වස් එක වගේ බලන්න ඉන්න පුළුවන් නම් හැබැයි ඒක අපේක්ෂා කරන්නත් එපා. යමක් තියෙනවා නම් ඒක දිහා බලන්න. නැත්නම් මේකත් බලන්න. නැත්නම් මේක ඉනත් එක ජීවත් වෙන්න. ඒ නිසා තිරුවන්නමලේ හිටියා ඔය මම ඉඳලා 70 ගණන් උතර යන නැතුණා රමණ මහර්ෂි කියලා. මෑත කාලේ හිටපු හුඟක් මේ ඉරිෂි කෙනෙක් විදිහට බාර ගන්න ඔයා ලියලා තියෙන මුළු ත්‍රිවේදයේම අපේ සී සූත්‍ර පිටකයේ විනය පිටකයේ අභිධර්ම පිටකයේ වගේ ඒ ඔක්කොම ලියලා තියෙන මුළු පොතටම නම දීලා තියෙන සුම්මයිරු කියලා. නිකන් ඉන්නේ. මුළු පොත් තුනටම දීලා තියෙන නම තමයි සුම්මයිරු. දෙවලින් දීලා තියෙන්නේ. ඉතින් අපිට ඒක තමයි බැරි. ඒක ආපු වෙලාවේදී අපි අපනෝල් දානවා, තනිකන් දෝෂෙට මොන මොන හරි කරනවා. ඒ වෙනුවට ඒක බාරගත්තොත් පේනවා ඒක inalienable unalloyable. කිසිම දෙයකට මාතු දෙන්න ඕනෙකුත් නැහැ. ඒකෙන් අයින් වෙන්න හිත දෙන්නෙත් නැහැ. ඉතින් මේ පිට ගන්න හැම දෙයකටම ආලවට්ටම් දාන්න වෙනවා, මාතු දාන්න වෙනවා, උම්මලකට දාන්න වෙනවා, දෙම්පරාදු කරන්න වෙනවා කචා. ඒක තියෙනවනම් ඒකේ ඉඳ. එහෙම නැත්නම් ඊගාට තියෙන දේ කර්මානුරූප වෙන දෙයක් තියෙනවා නම් ඒක ලැබෙනිච්ච දේ අරමුණු කරගෙන ඉන්න. එතකොට තමයි තේරෙනවා මේ වැල යන පැත්තට නැත්ත ගහනවා කියන්නේ ඕනෝක. අර කිල්ලන මේ කිල්ලන ගියොත් හැමදාම බලාපොරොත්තුක් තියෙනවනේ හැමදාම බලාපොරොත්තු සුන් වීමක් තියෙනවා. දැන් මෙතන 100 100ක්ම බලාපොරොත්තු සුන් වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක මොකක්වත් වෙන්නේ නැහැ. have an appointment with disappointment කියන. ඒකට කවදාකවත් වරදින්නේ නැහැ. ඒ නිසා ඕනෝකට පුරුදු නැණා ඉතින් මං හිතුවේ වැඩමුළු ඉවරන කාලේ ඉවරන ඉස්සලා ඔක කරගන්න බැරි වෙයි කියලා එක්කෙනෙක් දෙන්නෙක් හරි එහෙම වෙනවනම් හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ මුදිරේ මුදිරේ න ආනාපාස භාවනාවට සිදු කිරීමට නොහැකි වුණු දිනේම ආනාපාස භාවනාව සිදු කිරීමට නොහැකි වේ. විවිධ සිතුවිලි විවිධ කාරෝප නිරන්තරයෙන් සිතට ගලාවේ. නමුත් ඊයේ රාත්‍රියේදී මරණය පාව යාය ආනාපාන සති භාවනා session එකේ අන්තිම විනාඩි 15 තුළ අද අත්දැකීම් මෙසේ විස්තර කරමි. මරණය පාවේ යාය ආනාපාන සති භාවනාවේ මුල් කාලය තුළ හුස්මට අවධානය යොමු කිරීමට කිසිේ නොහැකි වූ අතර සිතුවිලි වලට එන්න ඉඩ හැර සිතුවිලි එන දිහා බලා සිටියේය. එහිදී එක් මොහොතකදී සාමාන්‍ය හුස්ම රැල්ල හමු වී හුස්මට සිත යොමු කරමි. හුස්ම වඩා ප්‍රබල නොවන අතර සියලු ලෙස දැනුනි. එහිදී හුස්ම තව තවත් සියලු වී යන බව දැනුනි. එවිට සිත එකවරම කය කරා යොමු විය. එහිදී බඩේ ඇතිවන පිම්බීම පිම්බීම හැකිලිමද දැනුනි. ඊට පසු පහළ ප්‍රදේශයේ සිටින උත්පාද වන බවද දැනුනි. පිළිවි නැවත හුස්ම ඉතා සියුම් ලෙස ආශ්වාසය සීතලට දැනුණා. ප්‍රශ්වාසය ලැබෙන්නට ඒ වනතුරු විවිධ විකාර රූප ගිනි බෝල වැනිදෑ පෙනී පෙනී තිබුණා. නැවත හුස්මට අවධානය යොමු පසු විකාර රූප පෙනීම කෙමෙන් නතර වී ලා කළු පාට පසුතුමක් වශයෙන් දිස්ුණි. කලින් මා සමග ප්‍රශ්නයකට සිත යොමු කරගෙන බලා සිටියා. දැස් වසා සිටියද දැස් ඇර සිටියාක් මේ ඒ දිස බලා සිටීමට හැකි විය. සිතට මහා වීර්යයක් දැනුණා. ඒ දිස සිත සංසුන් වන බව දැනුණා. සිත තුළ පලක් පිටීගෙන එනවා වගේ දැනුණා. සිතට සතුටක්ද ප්‍රමෝදයක්ද ඇතිවීගෙන එනවා වගේ දැනුණා. නමුත් ඒ වගේම සෙෂන් එක අවසන් වන බවට බාහිරින් සද්ද ඇහුණා. නමුත් මට ඉහළම ඉන්න ඕන වුණා. ශේෂයන්ට ඉවර කරන්න එපා කියා සිත කෑ ගැසුවා. මෙහි අවසානයේ කොමක් සිදු වේදයි කියා බැලීමට මම මහා දුමුණාවක් දැනුණා. නමුත් මම ඇස්සෑරියා. ඒකට හිතට මහා දුකක් දැනුණා. බාහිර යන කෑවා. ශේෂයන්ගේ අවසන් වූ පසු රාත්‍රී නිදර යාමේදී හිතට ලැබුණු රෝහ රෝහාදරයක් තිබුණා. නමුත් වරින් වර මා පටන් ගත්තේ අතරමඟ මේ දැනෙන සුබෝධයක් සතුටුකතියද ආමෝදයෙන් නැති වී යනවායි වරිමන පතර ගතියි. ඒදී සිතනවා සංසුන්ගේ. නමුත් යසනේ අවසන් වූ පසු නින්දර යන මොහොත දක්වාම අපෝ දුර කිසියම් මුලියක් සිදු වී ඇති බව දැනනවා. ඔබ වහන්සේට නිරෝගීව දීර්ඝායුෂ වේවා. වහන්සේටත් එසේම වේවා. ඉතින් ඒ වගේ අර මොන සපක්කාවක් ඒ සැපේ නැති වෙනවා. ඒක අනිත්‍ය තමයි. නමුත් නැවත ඒ සැප ඇති කිරීමට හැකියාව කවදාකවත් නැති වෙනවා. එච්චර මේකේ තියෙන. ඒ නිසා මොන දේ නැති වුණත් නැවත ඒක ඇති කරන්න පුළුවන් ගැතිය නැති වෙන්නේ. ඒකට නිකන් ඒකට කතාන්දරයක් කියනවා. මේ මීමැත හදන තරම් මීපැණි මිනිස්සු හොරෙන් කඩා ගන්නවා. ඉතින් මිනිස්සෙක් ගෙදර ගිහින් මීමැසින් ඇහුවලු බලපෑම් හදන හදන මීපැණි සේරම මියකු කඩා ගන්නකොට ගෙවල් දුන්නත් කන්න දුන්නත් බොන්න දුන්නත් මට ඇති වෙන්නේ නැද්ද කියලා. ඊට පස්සේ කවදාකවත් මේ පෙනි කඩා ගන්න පුළුවන් වුණාට මේ පෙනි හදන ක්‍රමය මගේ කඩා ගන්න බෑ කියලා මනුස්සයෙක්. ඒක මට විතරමයි තියෙන්නේ. ඒ නිසා අපි මේක හදන ක්‍රමය නැති කරන්න බෑ. ඕන කෙනෙකුට කඩා ගන්න බෑ. ඒ නිසා ඒක තේරුම් අරගන්න නම් හැදිච්ච දේ කැඩෙන්න ඕනේ. කැඩනකොට පශ්චාත්තාපනොත් නැවත හදාගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. පශ්චාත්තාපන වෙයි නැවත ලෙගෝ සෙට් එකක් අතර ගත්ත පොඩි බබෙක් වගේ. ආයෙ විට් කරන විට් කරන ගියාම ආයෙ හදිනවා. එතකොට තියෙනවා මේ හැදීමේ හැකියාව ධම්මදායයක්. ඒක පරීක්ෂා වෙන්නේ නැහැ. හරියට සැරේ ස්ථිර වුණා. කවදාකවත් වෙන්නේ නැහැ. මේක සුන්නත් දුරිය වෙන්න. ඒ සුන්නත් දුරියම කාටවත් ඉවසන්න බෑ. නැන්ත ඒ පද්ධතියේ හේතුඵල ධර්ම එකක් ඒක. ඒ නිසා අපි කොච්චර මේ පැණි හොරකම් කරුවත් මේ මැස්සගේ මේ පැණි හදන ගතිය අපිට හොරකම් කරන්න බෑ. ඒ වගේ අපි අපි ගෙනාපු ඒ මෙච්චර දුක් කරදර ජීවිතේ අපිට ඒ දුක්වලම තියෙනවා ඒකේ නිදහස විමුක්තිය. ඉතින් විමුක්තිය ලබා ගැනීමේ අපේ හැකියාව අම්මා මරණයි කියලා ඉසගිනිගත්තයි කියලා ළමයා නැති උනායි කියලා ගෙටගිනිගත්තයි කියලා නැති වෙන්නේ. කවදාවත් නැති වෙන්නේ. නැති වෙනවගේ පේන. නමුත් ඒක වෙලා ගියාට පස්සේ ආයෙසරක් ඔක මත නිසා බය නැතුව කරගෙන යන්න මේකෙදී ඉතින් කියනවා සාමාන්‍ය එක සැරයක් එහෙම වෙච්ච කෙනෙකුට හිතා ගන්න පුළුවන් ආයශ්‍රයක් ඒ වගේ දෙයක් වෙන්න මොන මොන දේෙන් අපි අනුග්‍රහ කරන්න ඕනේ. මොන මොන ආසන්න කණු සලසලා දෙන්න ඕනේද? මොන විදියට සප්පාය කණු සලසලා දෙන්න ඕනේද කියන එක වරක් වෙච්ච එක කරන්න හිතා ගන්න පුළුවන්. ඒ නිසා වෙච්ච වෙලාවේදී පසුමුම් වෙලා තිබුණු සාධක ටික විචල්්‍ය සාධක ටික උලතර ලංකලා දෙන්න කියනවා. බොහොම බයපක්ෂව බොහොම අනුකම්පාවෙන් පුළුවන් නම් ආයෙත් හැදෙන්න කියලා. ඒකට අපි සාමාන්‍ය බුද්ධිය කියනවා. ඒ සාමාන්‍ය බුද්ධිය හිතින්නේ නැහැ ඒ සාමාන්‍ය බුද්ධිය අවතක්සේට වෙනවා පශ්චාත්තාප. පශ්චාත්තාප නොවි නැවතත් ආය හදන එක තමයි කරන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ දවස්වලදී භාවනා දැකීම සාරාංශ කරලා වනා පළවෙනි දවසේ හිමීන දෙලීම හැකීම දැස පාරා සිටියේදී ඒ වගේ දිගට ලියන්න අවශ්‍ය නැහැ. තමන් හොඳයි කියන එකක් ලියුවොත් ඇති. එනතු ඔක්කොම ලියන්න ගත්තොත් ඒ අහගෙන ඉන්න කටියට නීරස වෙනවා. ඒ නිසා ඒ කොලේ දෙන්න කැමති කෙනෙකුට ඒක තමන් හොඳයි කියලා හිතෙන. තමන්ට වැදගත් කියන එක පරියන්කයක් එක සක්මනක් තිබුණත් ඇති. අනිත ඔක්කොම සානන්ත කෙරුවර කමන්නේ. එහෙම නැතුව අර ජවනිකාවසෙන් ලියන්න ගත්තාම කියන දේ බොරු හෝ කියන දේ වටිනාකමක් නැතිකම නෙවෙයි. නමුත් මුල හරිය මතකවත් හිටින්නේ නැහැ. අන්තිම හරියට. අහගෙන ඉන්න හැටත් කම්මැලි හිතෙනවා. ඒ නිසා මුළු පද්ධතියම පුළුවන් තරම් හැමදාම ලියන්න බලන්න. මුළු පද්ධතිය තුළ මේක ලියන්න ඕන නම් Tamanට හිතෙච්ච Taman දන්න හොඳම දේ විතරක් ලියන්න. අහන එක්කනත් අහන්න ඕන මේ හොඳම දේ විතරම මේ කියලා තියෙන්නේ. වැරදිච්ච එක වැරදිච්ච ඒවා ලියලා නැති වැඩක් නැහැ. ඒ නිසා ඒක කාටට දෙන්න හොඳම දේ හොඳයි කියලා හිතන එක ඒක නා කැමති නම් ඉල්ලුවොත් දෙන්න නැත්නම් තව කෙනෙකුට දෙන්න. මේක පොඩ්ඩක් බලලා මේ හොඳ කෑල්ල විතරක් ඒ කියන්නේ මදේ කෑල්ල විතරක් ගන්න ලෙල් අයින් කරලා. ක්ලේශ හේතු ආදී මෙනෙහිකොට ඒවායින් ඈත් වීමට සමාධිය යහපතට හේතු වන බව අවධානය කර ගැනීම සිදු කළ යුතුය. ඔබ වහන්සේ විශ්ව ශාසන ක්‍රමයට කරගෙන යාමට අවශ්‍ය ශිල් ශක්තිය ලැබේවා. ඔව් මේක දැකපු දෙයක් කියලා හිතන්නව කවුරු හරි රූපාකාරයෙන් පෙනී ඉඳලා අපිට යමක් ඉදිරිපත් කරනවා. නැත්නම් ඇහිච්ච ආකාරයෙන් අපිට ඇහෙනවා දේව වචනෙන් ඇවිල්ලා කතා කරනවා නම් මේ දිත්තේ දිට්ඨ මත්තං සුතේ සුත මත්තං. ඒක එතන ඉවර කරා. මේ ලෝකයේ ඇසිය යුතු බුදුජානන්සේ දේශනා කරනවා දිත්තා දත්තබ්බන් දිත්තං නමඤ්ඤති. අදිත්තං නමඤ්ඤති. දත්තබ්බන් මඤ්ඤති දත්තරම් මඤ්ඤති. මේ ලෝකයේ මේ අපි දකින දේ දැකිය යුතු කිසිම දෙයක් නැහැ. මේ ලෝකයේ නොදැකිය යුතු කියලා දෙයක් නැහැ. දැකිය යුතු දෙයක් නැහැ. දකින්න තරම් දෙයක් නැහැ. ඉතින් දැකපොදී උතන ඉවර කරා. අපි එකක් දෙකක් අල්ලගෙන මේක දේව දූතෙක් ආපු දෙයක් මේක මේ විශේෂ මටම කරපු දෙයක් කියලා අපි ඕක සාක්ෂි දාගන්නවා. අපි සාක්ෂි දාගත්තේ තමයි අපේ කරදර කරන්නේ. නිසා දිත්තේ දිට්ඨ මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. ඒ නිසා ඒතරින් නතර කරන්න පුළුවන් නම් අවශ්‍ය නම් එයා අපවෙවිල කියයි. දෙයියෝ කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ අවුලටරක් කියන්නේ. ඒ මිනිස්සු කොහොමද ඇවිල්ලා ඔබ දෙයි? අපි දැක් දුන්න නැති ගාන කරබන් ඉන්න එකයි තියෙන්නේ. අපි හොයාගෙන යනවා නම් ඔබ කියනවා කේල් ගහ වැටපනිනවා පොරාට ඉස්සල්ලා කියලා. ඒක තමයි මම දැන් දන්නව කවුරුත් පොරාට ඉස්සලා කේල් කන වැටපනිනවා කියලා. පණිවිඩ එන්නේ ඉස්සලා අපි පැනලා දීලා ඉවරයි. ඉතින් අර මාසයක් කොක්කේ තමයි අපි ඊට පස්සේ. ඒ නිසා ඇහුණට නෑහුණා වාගේ දැක්කට නොදැක්කා වාගේ ඉන්න එකයි මේ මේකට තියෙන කෙටි ක්‍රමය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාව දිගට කරගෙන යාමට ඇති ප්‍රධාන බාධකයේ වූයේ ඉරියව්ව එක දිගටම පවත්වා ගැනීමට ආරක්ෂ වූ හේයි. එහි දුක ළඟම සැප ඇති බව ඒ බුදුආදම වහන්සේ අපට මතක් කරමින් සේක. ඒ අනුව මෙනෙහි කිරීම තුළින් එම ඉරියව් දිගටම පවත්වාගෙන යාමේ අපහසු නොවැරමි. මොන දැන් මෙතන යන්න මුලිකවම උපකාර වූ අතර මගදී ලෑස්තිලා ගියොත් ඕනම දෙයක් මොනත වෙනස්. ලෑස්තිලා ගියේ නැත්නම් හොඳත් නරකට පේනවා නරකත් හොඳට පේනවා. ඒ නිසා එළඹ සිටි සිය සූදානම් ශරීරේ අප්‍රමාදී කියලා කියන්නේ ඕනම දෙයකට සූදානම් වෙලා යන්න. එතකොට මේ යකාව කියන තරම් නපුරු නෑ. කයාව යකාව කියන තරම් කළු පාටක් නෑ. ඒ නිසා මේ සූදානම් නැති මේකට කියනවා ප්‍රමාදී කියලා, මදේ කියලා. ඉතින් අපි දවස පුරාම කතා කරන්නේ මදේ ප්‍රමාදී. ඉතින් මේ මදේ ප්‍රමාදී දන්නවනම් මම ඉන්නේ අවල් දෙකට මත් වෙලා මම ඉන්නේ අවල් අවල් දෙකට ප්‍රමාද වෙලා කියලා. ඒක දන්නවනම් කියලා හිතා ගන්න පුළුවන්. මදේ ප්‍රමාදය දන්නවනම් ඒක තමයි විද්‍යාව කියලා කියන්නේ. ඒ තමයි අප්‍රමාදය කියලා කියන්නේ. එතකොට අපි ඕනම දෙයකට සිච්චිත දෙනවා ගුණමෝ දාන ඕනම දෙයකට අපි සූදානම්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පසුගිය දවස්වලදී දවස අර පුළුවන් මේ ගැව ගැන සිත පවත්වා ගන්නට විතරයි. අර හින්දා කියා. ඊනෙකුත් දැක්කා. ඊනේ ඇතුළු මගේ හිත කිව්වා මේ ඊනයක් කියලා. ඒත් එකම හැරුණා. මේ දේරුනේ අපර දෙන්නා අපර සුළු කාලෙට. හතරවෙනි දවස අර මේ ගැව ගැන සිත පවත්වා ගන්න එකක් උනේ අපර ගන්නකට විතරයි. මගේ භාවය පිළිලා තියෙනවා කියලා. ඊට පස්සේ මට තියෙන සතිය වැදගත්ම දේ තමයි සතිය ප්‍රත්‍යක්ෂණය කරන්නේ. මේ සතියින් ඉන්නවා කියලා හිතනවද නැත්නම් ඇත්තටම සතියින් ඉන්නවද? ඒක නිසා සමහර වෙලාවට සතිය ගැන කල්පනාවකදී හිටියට සතිය නැහැ. තමන්ලාට සතිය ඉන්නෝ ඒ බව දන්නේ නැහැ. ඉතින් මේ වගේ අවුල් පාස අයින් කරලා සතියෙන් ඉන්නවා සතියේ ඉන්න බව දන්නවා. අන්න ඒ ගතිය රේන්ෆෝස් කරන ඒ ගතිය බලගන්නන දේ තමයි ඒක වාර්තා කරන්නේ. ඒ වාර්තා කිරීම හරහා තමයි අපේ හිත අපිව වංචා කරන හැටි වළක්වලා තව කෙනෙකුට විශ්වසනීය විදිහට පාපෝච්චාරණයක් කරන්න පුළුවන් වෙන්නේ ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙන්නේ. නිසා එවැනි ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙන්නේ බුද්ධ ශාසනය තියෙන කාලේ විතරයි. අනික කාලෙක අපි භාවනා කෙරුවත් හරි ගියත් කාටවත් අපිට ගහපා දී ගන්න කවුරක්වත් නැහැ. මේක රේන්ෆෝස් කරගන්න කවුරක්වත් නැහැ. ඉතින් ඒ නිසා හරි නම් හරි වැරදි නම් වැරදි තමන්ගේ මට්ටම් ධම්මට්ටම් කියලා යන්න වෙනවා. මේක බෑ. මේ ලිව්වා ඊට පස්සේ අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙයා අවංක උත්සාහයක් කරලාද මේ කතා කරන්නේ එහෙම නැත්නම් හිතපු දෙයක් අහපු දෙයක් කියනවා කියන්නේ. ඉතින් අන්නේ ප්‍රත්‍යක්ෂණය සඳහා නැත්නම් උරගා බැලීම සඳහා අවශ්‍ය වෙන තොරතුරු ටික මොනවද කියන එක තමයි අපි මේ ජීවිතේ දන්නේ. නැත්නම් සෝලාට අවල් දෙක කියන්න ඕනේ. කිව්වට පස්සේ මාසෙට පණිවිඩ ගියාද කියලා කොහොමද දන්නේ? කවදාව යන්නෙම නැහැ. එච්චරයි කියන්නේ. කවමදාකත් අපි කියන්නේ යන්නේ. ඉතින් ගොජෆ් ගෝක් පොත්ලේ තියෙන රෂියන් කාර්යය 1918 විතර ලෝකෙ වටේම ඇවිදලා තියෙනවා 30 දෙනෙක් එකතු වෙලා ගිහිල්ලා මේ හැම ආගමක්ම පටන් ගන්න තියෙන එක තැනකින් මේ පොඩ්ඩක් පටලවාගෙන තියෙන කියලා හොයන්න. ජීවිත පරිත්‍යාගයෙන් ඉරිජිමේ මාෂා ඉතර බේරලා. ඒත් ඔක්කොම මැරලා. ඉතින් මාස පරිචය ආගම, බුද්ධ ආගම, Hindu ආගම ඔක්කොම වගේ කරලා පස්සේ ආට පස්සේ truth from the other world කියලා talks දෙනවා. රුසියාවයි පන්ති. ඉතින් දෙනකොට එයාගෙන් අහනවලු මේ ගොජොෆ් දැන් ඔයා මෙන්න මේ බව ප්‍රකාශ කරා. ඒක ඔය අත්දකපු දෙයක්ද කියන්නේ? නැත්නම් හිතලාද කියන්නේ? ඉතින් මාස දෙකක් අහනවා. මම ප්‍රත්‍යක්ෂයක් කිව්වත් අත්දැක හිතලා කිව්වයි කිව්වත් ඔයාලට වෙරිෆයි කරන්න පුළුවන්ද? වැඩක් නැහැ නේ නම් කතාවේ. මං හා කිව්වත් බෑ කිව්වත් වැඩක් නැහැ. මම බයිලා කතා අහන්න එපා. දෙක උඹට මං කියපු දේ ඇහුණද? උඹට උඹට ඕන දේ ඇහිලා තියෙන්නේ. කවදාවත් මට ඕන දේ මට කියන ඒ නිසා මට ගර්ජ් ඔෆ් කිව්වයි කියලා කියන්න එපා. ගර්ජ් ඔෆ් මට කියනවා ඇහුනේ මේකයි කියලා කියපන්. එතකොට මට ප්‍රශ්න තේරෙනවා කියලා. ඉස්සලම ගහන වැටෙනවා. කිසිම දවසක කිසිම ලෙක්චර් එක එක එක්කත් කියන දේ තව එකට ඇහෙන්නේ. ඌ ගෙදර ඉඳලා එන්නේ ගෑණිගේ ප්‍රශ්නක් ඔළුවේ තියාගෙන. මේ ලෙක්චර් ඉවරලා යනකම තරගම අපාකා කරිනවා මිසක් ආන්නේ. ඒ ලෝක බුදුජානනාංශයේ මේ යථා භූත ඥානය කියලා. එහෙම නැත්නම් යථාව දර්ශනය කියලා. ඇත්ත ඇති ඇති කියලා. ඒක දැනගන්න තියෙන මට සත්‍ය පිහිටි බව දන්නේ කොහොමද? අයින්දගෙන ඉන්නවා අයින්දගෙන ඉනකොට සතිය දැන් සතියින් ඉඳගෙන ඉන්නවා සතියෙන් නැතු ඉඳගෙන ඉන්නවා නැත්තම් සතියෙන් ඉඳගෙන ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා නමුත් හිත කොහෙද ආන්න මේව ටික අපිට වේරලා තීරුව කරලා කියාගන්න අපි ආයෙත් බහ තෝරන්න වගේ මුලට යනවා මේ ටික තමයි වැදගත්ම ටික ජීවිතේ මේ සතිය කියන එක වෙරිෆයි කරන්න හැටි එහෙම නැත්නම් තමන් ඒක ප්‍රත්‍යක්ෂණය කරන හැටි එතෙන්දී පුංචි දරුවෙක් බහ තෝරන්න ඇති එතන වැඩි හිතියෙක් දෙවෙනි භාෂාව ඉගෙන ගන්න ආසෙයි. දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට ෂුවර් නෑනේ මේ භාෂාව හරියට මම හැසිරුවාද නැත්ද කියලා. අර මනසට වණිවේ ගියාද කියලා හැම වෙලාවෙම සැකෙන්නේ අපි බලන්නේ. ආනේ වගේ යනකොට අපි තිරියන්නේ. ඒක නිසා නැවත නැවතත් කරන්න ඉඳගෙන ඉන්න බව තේරෙනවා. අයියෙන් හුස්මක් යනකොට නැහැ නැති බව තේරෙනවා. මොකක් හරියක් තේරෙනවා. මොක ආදාය වෙච්ච නැතිව නෙවෙයි. නමුත් කෙනෙකුට හෙලි කරන්න අපිට පුළුවන් වෙන්නේ මොකද්දෝ මාධ්‍යයක් තියෙනවා. අනේ මාධ්‍ය තමයි මේ ජනමාධ්‍ය ඇත්තෙම නැත්තේ. ඒ නිසා මේකට කියන්නේ ජඩ මාධ්‍ය. ඔය එළිය තියෙන එකට කියන්නේ ජඩ මාධ්‍ය කියලා. ඒක අපි මුළු ජීවිතේම කාලා ඉවරයි. අපි කොහෙ ගියත් අපි අල්ලලා ඉවරයි. ඒක එන්නේ එන්නේ මාධ්‍ය නැති වෙනවා. ඒත් ඒකට කියන්නේ ටෙලිපැතික් රිලේෂන්ෂිප් කියලා. මනසෙන් මනසට තියෙනවා මේ කියන දේ. හරිම අහිංසකයි. හරිම සරලයි. ඒකට කිසිම සමීකරණ ඕනෙත් නැහැ. බුද්ධ ඥානanse මුළු 84000 ධර්මස්කන්ධයෙන් දේශනා කරේ වැඩිම කෙරුවොත් මෙන්න මේ ධර්මචක්ක මුද්‍රාව ගත්තා. රටුම් ගෑල්ලක් ගත්තේ නැහැ. බ්ලැක් බෝඩ් එකක් ගත්තේ නැහැ. ඔයිල් ප්‍රොජෙක්ට් එකක් ගත්තේ නැහැ. මොකක්වත් නැහැ. ලෝකෙ තියෙන ඉතාමත්ම ගැඹුරු පණිවිඩේ කිව්වා. කියනකොට කොණ්ඩ ඥාන ගන්න තියෙනවා බලවෙන දවසේ. කොණ්ඩ ඥාන කිව්වේ යංකින්ච සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම. අනේ ස්වාමීන් වහන්සේ බලන්න යනකොට උපදින තාක් සේරම නැති වෙනවනේ. ඒතර සතුට ආයේ බුදු ආන්දුන. අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩ යන්තම් මේකට මුලේ පෑදුනා. තව කට්ටිය හිටියා එතන 18 කියලා බ්‍රහ්මයේ හිටියලු. ඉදිකට තුනක 100මාර ලැග්ගන හිටියලු. සාදු සාදු කියලා ගෙදර ගියා මිසක් ඇයට තියෙන තෝසෙද කියලා බලන්න ගෙදර යනවා මිසක්. ඉදි අප්පන්ද තියෙන බෑ මිසක් මේ වෙච්ච දේ දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒක ගැන කතා කරන්න යන්න එපා. නිසා ඒ කොමියුනිකේෂන් වෙනවා නම් අපි නිකන් අපි නිකන් ඩක්ට් එකක් විතරයි. අපි නිකන් කන්ඩක්ටර් එකක් විතරයි. අපි නිකන් සුපර් මේ මොනවද කියන්නේ සුපර් කන්ඩක්ටිව් වයර් එකක් විතරයි. ඒ තරම් වේගයෙන් පණිවිඩය යනවා. අන්න ඒක පොඩ්ඩක් වෙරිෆයි කරනකොට ලියනකොට මුදුර බලන්න මේ අහන මනුස්සයාට මම කියන පණිවිඩය යනවා. මොනවා හරි ලියලා ඇන්ලොප් එකට දාලා මුද්‍රේ ගහලා අරන එක නෙවෙයි ප්‍රශ්නේ. නැවතසරක් කියලා බලන්න. ඒ නිසා භාවනාවේදී අත්තරදි හරහාමයි තේරෙන්නේ. හරියනවයි කියලා කිව්වනම් ඒකාන්තයෙන් බාන වැරදි. කොත්තන හරි කෙලවුණා නම් අන්න බාන හරි ගිහින්. ඒ නිසා මම කියන්නේ කෙලවියන් දුවේ කෙලවියන් නැලවියන් දුවේ නැලවියන්ගේ කෙලවියන් කාකට කෙලවෙනවා නම් මම දැන වැඩේ පටන් ගන්න තියෙනවා. ඊට කවුරු හරි දුන්න දැන් ෂෝක් එකකට භාවනා යනවා කියලා ඒක ඇඳලා ආය හොදලා කොට ගන්න බැරි කි. පුල් ඇඳිල්ලක් ඇඳලා. ඉතින් ඊට පස්සේ ඌට ආයෙත් බඩ බඩ බිලක වෙන්න වෙනවා. ගොඩක් බෙහෙත් කරන්න වෙනවා. ඒ නිසා මේ පළවෙනි දවසේ ඒ අයනු අයනු කියන වෙලාවේදී තියෙන අහිංසකම ඒක දිගටම ගෙනියන්න. හැමදාම දෙක තියනවා බිග්ිනර්ස් මම ඉඳගෙන බලනවා මේ ඉඳගෙන ඉන්න බව දන්නවා. හිතගෙන නෙවෙයි කියලා දන්නවා කියලා. ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? ඒකාන්තයෙන් ඒකටම ඉන්ට්‍රින්සික් කැරක්ටර් එකක් තියෙනවා ඒක කියනකොට අනිත් එක්කනට නෑ බෑ කියන්න බෑ ඒවා හිතාමත ගත දෙයක්වත් රැවටි ඉලක්කත් බොරුවක්වත් නෙවෙයි අන්න ඒක හරහා තමයි කොමියුනිකේට් වෙන්නේ ඒ කොමියුනිකේෂන් එක හරි වැදගත් ඒක මේ බාහිර සාතන නෙමෙයි ඇතුළටත් හරි වැදගත් ඉතින් ඒ අතින් ලෝකේ පහළ තියෙන ශ්‍රේෂ්ඨම කොමියුනිකේටර් බුදුජානනාංශේ මේකට ලැන්ග්වේජ් එකක් මොකක්වත් නැහැ කොමියුනිකේෂන් යනවා ඉතින් අද මේ කොමියුනිකේෂන් වැඩි වුණාට පස්සේ මිනිස්සයා ඉන්නේ සම්පූර්ණ පටලවිල්ල. මොන යකා මේ ගෑණි කිව්වොත් පිරිමි. පිරිමි කිව්වොත් ගෑණියා. ඒකෙන් කරන්න බැරි දෙයක් නැහැ. ඕනම කුණුහරුපයක් කරනවා අපි කොච්චරද කියනවනම් දවල්ට රැයට උදේට කනවට වැඩිය අපිට මේ ජනමාධ්‍ය නැතුව බැරිලා තියෙනවා. ඒ තරම් අපි දාස වෙලා ඒ වෙන්න වෙන්න අපි ඇතුළට කොමියුනිකේෂන් නැතිලා ගිහින්. බාහිරට කොමියුනිකේෂන් වැඩි වෙන්න වැඩි වෙන්න ඇතුළේක නැති වෙනවා. ඒසාට බඩගිනි බව නිදි මත ඉඳගෙන තින්නේ හිටගෙන ඉඳ කියලා කියන්නේ ක්ලාස් පවත්තන්න වෙනවා. බබාට දොයි මතද කියලා කියන්නේ උඩ ටියුෂන් ක්ලාස් දෙන්න. බඩගිනිද කියලා. අයි මේක කරකෝලත නැති. ඉතින් ඉඳපු ගාව අම්මයි නනවා මම උඹටත් බඩගිනි. අම්මටත් මතක නැහැ නේ මොකක්වත් මතක නැහැ ළමයා ගත්තාම විකාර ලෝකයක් තියෙනවා. ඒ නිසා මේ තාම සරල දෙයක් අරගෙන පුළුවන් ද බලන්න කොමියුනිකේට් කරන්න. ඒක විශාල අභියෝගයක් මොකද ඒ කිසිම වංචාවක් නෑ. හරිම සරලයි. හරිම ඍජුයි. ඉලෙක්ට්‍රික්. අදේට මේකම කරලා බලලා තමයි තේරෙනවා නම් සති චිත්තක්ෂණ ගන්න වැඩි වෙනවයි කිය. ඒක වැඩි කිරීම සඳහා මම මොකද කරන්නේ? අමාරුම දේ තමයි ඉම්ප්ලාන්ට් කරගන්න එක. ඉම්ප්ලාන්ට් කරාට පස්සේ ඒක එමෙහිට එහෙම පැතිරෙන්න අරින්න මේකට අපි කියන්නේ අවුලව ගන්නවා කියලා. just kindling the fire. ඊට පස්සේ ඒකෙන් වණයක් වුණත් කිරි කියන්න පුළුවන්. අපිට ඕන කරලා තියෙන ඉස්සෙල්ලාම ගිනි පුපුර අවුලව ගන්න එක. මට හිතිලා තියෙන්නේ නිවන් දකින්නට වැඩි වටිනවා මේ කියලා. ඉතින් තමයි වැඩි පටන් ගන්න. ඕක නැතුව අපි මොන જાති කරගෙන ගියත් ලක්ෂ 12229 කුදුරු දැකලා තියෙනවා. හදක් වෙලා නැහැ. මොකද ගිතරපත් වෙලා නැහැ. ඉතින් අපි හිතන්නේ ඉන්නවා පෙට්‍රෝලුත් දැම්මා කොමත් ලං කෙරුවා මොකක්වත් වෙලා නැහැ. ඒ නිසා මේකට කියන්නේ ස්පාර්ක් ස්පාර්ක්ලින් ස්පාර්ක් එකක් කියලා. එහෙම නැත්නම් කිඩ්ලින් කියලා අවුලනොයි කිය මේක වටනාකම කියලා ඉවර නැහැ. ඉතින් මේක මේ වාර්තා කරන්නේ නැතුව සාකච්ඡා කරන්නේ නැතුව කමඨාන් සුද්ධ කරන්නේ නැතුව මේක මතු කරගන්න විදියක් නෑ. ඉතින් ගුරුනේ පඬිස්සන්ති කියනවා කමඨාන් සුද්ධ කරනකොට හරියට මේ දත් ගලවන පොලිමේ ඉන්න වගේලු ඉන්නේ දැන් ගියාම ගලවනවා දත. ඉතින් ඒසාර පොලිමේ ඉන්න වගේලු ඉන්නේ. ඒ බුරුමෙත් ඒ වගේ තමයි දත් ගලවනවා. ඉතින් ඒ කට්ටිය කොහොම හරි නෑ ඉදාට කමඨාන් ඉන්ටර්වියු එක නැත් නෑයි කියලා කිව්වොත් නත්තල් දවසක්. අද කමඨාන් සුද්ධ කරන්නේ. දැන් පොදු කමඨාන් සුද්ධ කරනලා ඕන කෙනෙකුට නත්තල් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ කමඨාන් සුද්ධ කරුවේ නෑයි කියලා. හැබැයි අර අරයාගේ මේ වතුර පැයින කර කවුරු හැල්මිටක් දැම්මොත් කාටද කැඳ හම්බ වෙන්නේ. ඔක්කොම නොදා හිටියොත් තමයි නිකම්ම නිකම් වතුර හම්බ වෙන්නේ. මේ තුන් හතර දිනේ දාලා තියෙන මිට දාපු නැති වුණත් හම්බ වෙනවා. ආණ්ඩි කියලා කියන්නේ අනිත් උන් කියන්නේ ආණ්ඩි කියලා. උන්ගේ මිට උන් දාන්නේ ඊර්ෂ්‍යා කියන්නේ ක්‍රෝධ කියන්නේ උන්ගේ තියෙන පෙරේතකම තමන්ගේ කිසිම දෙයක් දෙන්නේ නැහැ. අනුන්ගේ කැඳ හැලියෙන් බීලා ෂේප් එකේ යනවා. ඒකත් ඒ සාසනයනේ. ඒ නිසා මේක බලන්න කමියුනිකේට් වෙනවා කියලා. ඒකේ ස්පීච් දෙන කට්ටිය කියන්නේ කනෙක්ට් වෙනවා කියලා. Taman ඒ කට්ටියට කනෙක්ට් වුණා නම් ඊට පස්සේ කතා කරන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් අරයි යනවා. ඒ කනෙක්ට් වෙන්න කොහොමද වෙන්නේ? එතකන් සබකෝලේ නුරුණු පුරුදු ගතිය විශාල වැඩසටහනක් තියෙනවා. ඉතින් කනෙක්ට් වෙනකන් සොලෝ එකේ යන්න ඕනේ. ගිහිල්ලා ගිහිල්ලා කොහොම හරි කෙනෙක් උනාට පස්සේ ඊට පස්සේ ගැම්ම ගන්නවා. ඒ නිසා ඒ සංවේදනයේ පටන් ගන්න තැන Taman සහ අත්දැකීම අතර සම්පූර්ණ අලු ජීවිතයක්. කවදාකවත් අපි හිතපු නැති එකක්. ඉතින් ඒක වයසට යන්න යන අමාරුයි. පොඩි ළමින්ගේ පුළුවන් මොකද එයා ඕන දෙයකට ලෑස්තින රිස්ක් එකක් ගන්න. දැන් භාෂාවල් ඉගෙන ගන්නකොට දෙමළ භාෂාව ඉගෙන ගන්න හරි ලේසියි. දෙමළ ඉංග්‍රීසි වලට වැඩි මොකද ඉංග්‍රීසි අපි ලොකු භාෂාවක් විදිහට සලකන්නේ. දෙමළ ඉතින් අපි ගමේ ඉන්නේ කන්නේ. ඌට ගුණවර දෙකක් ඉගෙන ගත්තා. දෙමළ භාෂාව ඉගෙන ගන්න හොඳ ගුණවර ටිකක් තියෙනවා මම අහනවා කියලා දෙන්න. ඊට පස්සේ ඕනේ එකට කියපුවත් දෙමළ දන්නවා. අරෝ දන්නවා මේක අමාරු වචන ටික දන්නවා කියවට පස්සේ ආයෙත්. ඒ ඉංග්‍රීසි කරපුවා රජා මරනවා දන්නෙත් නෑ, ග්‍රැමර් හරියට දන්නෙත් නෑ, සිංගියුලර් ප්ලූරල් දන්නෙත් නෑ. ඉතින් අපිට හරි ලැජ්ජයි. දැන් අපි ගියපාර ගිහලා ඉංගලන්තේ ගිහිල්ලා මේ ඇවිදින්න ගියා. ඒ මොනසේ ඇඳලා දුන්නා මේ යන්න කියලා. යනකොට පාර වැරදුනා. පාර දෙනාට පස්සේ බයිසිකල් එක යන මනුස්සයෙක් වැඳලා වගේ නතර කරලා උඩුකම් පාර වෙයි. ඊට පස්සේ මාත් යන්නේ GPS එක දාගෙන මම දන්නේ නැහැ කියලා. යා අනිත් මනුස්සය කතා කරා. ඊට පස්සේ මම කිව්වා දැන් බලයි කතා කරන ඉංග්‍රීසි අපිට බන්ති උගන්වන්නේ වනේ වෙන්නේ කියලා. ඒක කියනවා මේ කිසිම සුද්දෙක් ඉංග්‍රීසි දන්නේ නැහැ. ග්‍රැමර් දන්නෙත් නෑ ඌ සිංග්‍රියුලර් ප්ලූරල් දන්නෙත් නෑ මොකද ඒක විතරනේ දන්නේ අපි එක්කෙනෙක් කියම ගැන වරද්දගත්තා අපුට පිහිනයි. මොකද අපි ඉංගලන්තේ කට්ටිය ඉංගලන්ත සුද්දට වැඩිය සුද්දනේ. ඊකට කියන හරියට පර්ෆෙක්ට් ලැන්ග්වේජ් එක දැන්නේ. ඒ උන්ව තමයි බෙලෝ දෙන්නේ. මොකද උන් උන් ඉන්න ගමේ පාරවත් දන්නේ නැහැ. අපි හිතනවා උට කතා දැන් අපි මිනිස්සු කතා කරනවා කිය මේක උතුරු දිශාව මේක දකුණු දිශාව. ඔහොම ස්තුතියි අවුවට I am sorry මම මේ බයිසිකල් කරලා දෙන්නේ මේ GPS එකේ තමයි දන්නේ. ඔයාගෙන් දැන මම දැකලා දන්නේ. මේ කතා කරන භාෂාවත් මොන මොන ඉංග්‍රීසියක්ද කියලා අපිට තේරෙන්නේ. ඉතින් ඒ වගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න එක හරි අමාරුයි මොකද අපි ඒක මහා ලොකුවට සලකන නිසා. දෙමළ ඉගෙන ගන්න ගියාම කුණු අපි දැගෙන ගත්තාම උන්ට දෙමළ. කිසි පරිදයක් තියෙන්නේ නැහැ. ඉතින් මේ භාවනා කරන්න ගිය ගමන් සිංහල බෞද්ධ කවදාවත් කරන්නේ නැහැ. සිංහල බෞද්ධට සත්‍ය කියලා දුන්නොත් මයින්ඩ්ෆුල්නස් කියලා සබ්ජෙක්ට් මැටර් කෙනෙක් කරනවා. භවනා කියපු ගානට උඩ තියලා මදින්න පටන් ගන්නවා. ඒකට පේ වෙලා කිරිපැන් හඳුන් කිරිපැන් නාලා ඈස්ටිලා ගිහිල්ලා ඉතින් බලාපොරොත්තු වෙන ඕනෙන් 15 පහ පාට එකක්. නෑ. නෑ. ඉතින් නෑ. මේ සත්‍යමත්යන් ඉඳගෙන ඉන්නවා දැනගන්න පුළුවන්. ඌකට බුද්ධාගම වෙන්න ඕනෙත් නෑ අඳු කිරිපැන් වලින් නාන්න ඕනෙත් නෑ ඇඳමුරේ ඇඳදුරේ වල ගන්දරේ බෙර ගන්න ඕනෙත් නෑ ඉතින් හොඳට බලන්න මේ කියන දේ කරනවද කරන දේ කියනවද එච්චරයි මේකේ තියෙන්නේ ඒ තරම්ම අඩියට යන නිසා ආරම්භ තියෙන උත්සාහය හොඳයි බලන්න පුළුවන් තරම් මේ දෙක සම්පාත වෙන තැන් එහෙම නැත්නම් මේ සිද්ධ වෙනකොටම සිද්ධ වෙන දේ දන්නකම ඒ විතරක් නෙවෙයි හෙලි කරන්න පුළුවන්කම හරහා අපි මේ ශාසනය ඇතුළට ගන්න. ඒ නිසා මේක වැඩි කිරීම සඳහා හොඳයි කියලා හිතමුකෝ. වැඩි කිරීම සඳහා කුමක් කළද? ඒ දෙක කරන එකයි කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ඉන්දරී දේවී ධාර්මයේ සීන දකින්නේ. ඉතා සෝබර ධාඩුවේ සීන දකින්නේ. ඉතා සෝබර නිදා කරමි. ඒ අතරින් මා සීන දකින බොහෝ විට ඒ සීනයයි මාට අවබෝධ වේ. සීන දකින මොහොතේ සීලයේ සිටින මාහට මගේ හිත පාලනය කිරීමට පුළුවන් බැහැ. උදාහරණයක් විදිහට වියක් දැනෙන කාරණයකදී මෙය සීලයක් පමණයි කියන මතක් වේ. සතුට සතුට අවස්ථාවකදී මෙසේ නෑ. මා ඊයේ දිනේ සිට සක්මන ධර්මදීම මල පහ කිරීම ස්නානය කිරීම ආහාර ගැනීම යන ආදියට අමතරව නිින්දට යාම සතිය කිරීමට උත්සාහ ගත්තෙමි. නිින්ද ගැනීමේ නිදා ගැනීමේදී මගේ කය ඇලී වැදෙල සිටින ආකාරය නිින්ද එනතුරු පිම්බීම හැකිලීම මගින් සතිය පිහිටවීම ආරම්භ කරමි. එම ආරම්භ කර පළමු වතාවේදී ධර්ම විවේක කාලයේ විනාඩි 50ක් පමණ මා දැකීමට විදීමට අප්‍රසන්න කලකිරෙන සිහින දැක්කෙමි. මා දැක නැති මිනිසුන් ගැහැණුන් මරා ගන්නා ආකාරය දැක්කෙමි. නමුත් රුධිරයේ හෝ යම් කිසිවක් නොදැක්කෙමි. ඊළඟට නුවර අපේ ඉන්දර කීයේද සතිය පිම්බීම හැකිලීමට ලබාගෙන. නමුත් එහි ලිද මා දන්නා ජීවත්ව සිටින නොසිටින අය සිහිනෙන් දැකෙන්නේ. එක පුරුකේ සියදී හානි කර ගන්න අවස්ථාව දැකලා කිරීමක් දැනුනේ. ඔහු ගැන මහා අනුකම්පාවක්ද දැනුනේ. නමුත් මේ මට සිහිනයක් බව වැටහුනේ නැත. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙවැනි දේවල් මා දැකීමට පටන් ගත්තේ මා කලින් යමක් වීමට පටන්ගත් නිසා මගේ සිත වික්ෂිප්ත වීම නිසා පළමු දින තුනේදී කිසිම සීනයක් හෝ නොදැකෙමි. නැතිනම් මෙය කොයින්සිඩන්ට් එකක් පමණක්ද? ඉදිරි භාවනා කටයුතු දියුණු කිරීමට වහන්සේගේ උපදේශයක් බලාපොරොත්තු වෙමි. වහන්සේ පතනා බෝධියකින් පරම්පරාව නිර්මාණාද අවබෝධ කරගන්නවා. ඔමෙගා කොයින්සිඩන්ට් එකක් වුණත් භාවනා නිසා වෙච්ච එකක් වුණත් අපිට හදිස්සි වෙන්න ඕනේ නැහැ. මේක දිගට යන එක. ඒ නිසා අපිට මේක මෙතනින් තීන්දුව කරන්න ඕනේ කියලා එහෙම කඩින් දාන්න එපා, ජවනිකා කඩන්න එපා. මේක දිගට යන නාටකමක්. උඩ මූණ දීලා බලන්න. ඒ හැම ජවනිකාවකම කෙලවරක් කියලා එකක් තියෙනවා. ඒ ඒක ලී වෙන්නේ මම හිතන්නේ දකුණු දකුණු ඇමරිකාවේ රටක ආජන්ටිනානේ මට මතක නැහැ රට මොකක්ද කියලා මෙක්සිකන් මෙක්සිකාවේ මෙක්සිකෝවේ තියෙනවා මේ ගෝත්‍රික ජනතාව. ඉතින්ටි ගිහිල්ලා මුළු ජීවිතේම ගත කරනවා කාලොස් කැස්ට්‍රනිලා කියන මිනිස්සයා. ඒ ගෝත්‍රික නායකත්වයේ ගත කරනවා. ඒගොල්ලෝ ගා පුදුම ඥානයක් තියෙනවා. ඒක ඔක්කොම නිකන් গুপ্ত ඥාන වගේ. නිකන් අයිකුන්තිකෝ ගාව තියෙන වගේ එකක්. ඉතින් මේ මිනිසුන්ගේ නායකත්වය දෙන්නේ සනුරේ නායකත්වය දෙන්නේ හීනෙකට අවදි වෙන්න පුළුවන් කෙනාට විතරයි. එයා කියනවා හීනෙකට අවදි වෙච්චාම EIM uh, extrasensory perception ESP හයම ඉනවා. නිින්දෙන් ආදින්න පුළුවන්, පීනන්නත් පුළුවන්, ඇවිද පියාඹන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක පුළුවන් බව දන්නේ නැහැ ඒ වෙලාවේ ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ පුහුණුවක් කරනවලු ඒ කාලොස් කැස්ටනිට මේ අල්ලගෙන කතා කරනවා කොයි වෙලාවක හරි දවසක කොයි වෙලාවක හරි දවස ඇතුළත තමයි සැකයක්, බයක්, චක්තියක් ආවොත් අත් දෙක හරියට මෙහෙම සමතුලිතව තියලා තමන්ගේ රේඛාවල් වල හැඩේ බලන්න කියලා තියෙනවා. බයක්, චකිතයක්, කම්මැලිකමක් ආවොත් ඉතින් ඒකෙන් එයා දන්නවා මම මේ අත් දෙක ලං කරා මගේ අත් දෙකේ රේඛාවල ස්වභාවය මෙහෙමයි අදත් දැක්කේ මේක හෙටත් දැක්කේ මේකයි. කොයි වෙලාවකරි මේක හීනයක්ද නැද්ද කියලා බලන්න ඕන මේක කරලා බලන්න කියනවා. ඉතින් හීනෙකදී තමයි තේරෙන පටන් අරගත්තොත් මේක හීනයක් කියලා ඒක මාස්ටර් කරනවා. පුළුවන් තරම් ඒක දිනු කරන්න කියලා කියනවා. ඉතින් එතකොට යාට ඊනිදී කරන වැඩ කියන වැඩ කියලා කරන්න පුළුවන් මට්ටමට එනවා. ඊට පස්සේ තමයි ගෝත්‍රනායකත්වය දෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය මොන සුසුකම් දක්ෂකම් දෙන්න දෙන්නේ නැහැ වගේ එකක් තමයි බුදුජානක අපිට දීලා තියෙන්නේ මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඉඹීම ඇකිලි. මම දකින කලබලයක් චකිතයක් මොනවාරි ආවනම් අර මොනද අරමුණට හිත දාන්න. ඒතර නිින්දෙදී වුණත් Tamanට දැනගන්න ඕන නම් මේක නිින්දයක්ද සතියක්ද එළඹ සිටි මොහොත කියලා අරමුණට හිත දාපු ගමන් ඒ වෙරිෆයි වෙනවා ඉබේම මොකද ඒක ඩේටම් ලයින් එකක් වගේ තියෙන පාදස්ත රේඛාව වගේ ඒ වෙනස් වෙන්නේ. ඉතින් ඒකට තමයි තේරෙන පටන් අර ගන්නවා අපිට ජීවිත දෙකක් තියෙනවා. උඩු හිත යට හිත කියලා අපි සාමාන්‍යයෙන් බටහිර මානසික විද්‍යාව කියනවා ආයේ හීන ලෝකේ සහ අවදි ලෝකේ කියලා. හීන જાති දෙකක් තියෙනවා රෑ හීන සහ දවල් හීන කියලා. එතකොට බුදුජානනාංශය සඳහන් කළ තියෙනවා මුළු පු탁ඥයෝ සේරම තාම අවදි වෙලා නැහැ කියලා. ඔක්කොමලා ඉන්නේ පිටර කට්ටක් වගේ ඇතුලේ. ඒ හීනේ තමයි ජීවත් වෙන්නේ. කවදා හරි අවදි වෙච්ච දවසේ ආක තේරෙන්න පටන් අර ගන්නවා. මේ අවදි ලෝකයට බලනකොට පිටර කට්ට ජීවත් වෙන සතා කොච්චරක් සීමිත මනසකින්ද ජීවත් වෙන්නේ ඒ අවදි භාවයට කියනවා ප්‍රබුද්ධ. ඉවිදිච්ච. ප්‍රබුද්ධ කියන්නේ පිවිදිගේ. විවිධිච්ච කියන වචන තමයි බුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා බුදුජානක කියනවා මම සීල දිනාටම වැඩිය ශ්‍රේෂ්ඨයි අග්‍රයි. මොකද මම තමයි ඉස්ලාම් පිළිදු. අග්ගෝමස්මි ලෝකස්මි, දිට්ඨෝමස්මි ලෝකස්මි, ජිට්ඨෝමස්මි ලෝකස්මි. අනිකොල්ල කියනවා අපි අපි අතර තියෙනවා කියලා තාරා තිරන අපි අපි අතර වයස දැනුම. ඒක තඹේකට ගණන් ගන්න දෙයක් නැහැ අවදි වෙච්ච ලෝකෙට. ඉතින් අවදි වෙච්ච ලෝකය පිළිබඳ කතා කරන බුදුරජාණන් වහන්සේ බලන්නේ අපි ඔක්කොම බුදු වෙනකන් ඉන්න ඔක්කොමලා හීනෙක ඉන්නේ. ඒගොල්ලෝ ඉන්නේ දවල් හීනෙක. ඉතින් රෑ රෑ හීනෙක. ඉතින් ඒක නිසා අපි මේ මේ ඊතාන ඉන්න දේ වෙලාව කඩලා නැහැ. කඩලා කියනකොට මේ මොකක්වත් වෙලා නැහැ. අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ තාක්කල් තියෙන මේ මේ ගත කරන ජීවිතේ නාඩගමක භූමිකාවක් වගේ. මට රංගපාන දෙන්නේ මේක රංගපාන මිසක් අඳින්න එපා. ඒ කියන්නේ ඒ ඇඳුම් ටික අඳින්න ඕනේ නාඩගම හැබැයි ඊට පස්සේ යුන් ආරිනුනට පස්සේ ඔබ නිකම්ම නිකන් හිමයිය තමයි. රජුරන්ට ඇඳත් නිකන් ගෙදර හිමයිය. මේක හිමයිය ගෙදර ඇවිල්ලා ගෑනිටත් රජාක ගඳලා පෙන්නන්න පටන් අරගත්තා. ඒකනේ අද වෙලා තියෙන්නේ. ඌ අර කාඩ් බෝට් තුන දාගත්තාම කඩුව ගත්තාම අතට එම්බල ජඩේ ඝන කඩුව එනු සටනට මා මේ සටනින් මිය යන බව දන්නවා. ඒත් මට තුවාල නොකරන. අපි හැම කෙනාම රඟපාන රඟපෑම දිහා බලනකොට ඒ රඟපෑමට පාත්‍ර ජනතාව තමයි තේරෙන්නේ මොකක් කොච්චරක් ඇදලාද කියලා. ඒ හැම එකක්ම සිද්ධ වෙන දවල් දිනේ. මේකෙන් අවදි වෙච්ච දවසේ විමසට පුදුමාකාර ඒකට කියන්නේ මහා අපිෂ් කාද මම නරබණුවේ මොකද්ද මේ පුම්බගෙන නටන්නේ කියන ඇතිල්ල කියලා තීරණ පටන් ගන්නවා භයානක ලෙඩක් ආපු දවසක තද බල චිත්ත පීඩාවක් බය එහෙම නැත්නම් සමාජයේ ඇතිවෙච්ච අවනින්දාවක් ඇතිවෙන්න පස්සේ පේනවා අර වගේ තඹේක වැඩක් නැහැ. එතකොටයි තේරෙන්නේ ඇඳගෙන හිටපු ඇඳිල්ලක රඟ. ඒ නිසා මේ වගේ හීනෙකට අවදි වෙනකොට තේරෙනවා කෙනෙකුට අවදි වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක බෑ කියන්න බෑ. නමුත් ඒක වහලා ගහලා තියෙනවා. මෙල්බන් ගෑන්ලමෙක් මට ලියන අවුරුදු 7යි. ඒ ළමයා මේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නේ. ස්වාමීන් වහන්සේ මට ලෙඩක් දුන්නා රැයට හීනෙන් බය වෙනවා. ඒක මට නිින්ද බයයි. රැය බයයි. ඉතින් මේක දන්නවා මට දවසක් මේ මම ගියා සතිපාසලට එතන ඉන්න ආන්ටි කෙනෙක් මට නිදා ගන්නකොට සතියෙන් පීඩා ගන්න පුරුදු කිව්වා. එක දවසයි ගියේ කිව්වා. මම ඊට පස්සේ සතියෙන් ගියාම අනේ ස්වාමීන් වහන්සේ මට දැන් ඒ නපුරු හිණක් නැහැ සාමාන්‍ය හිණක් නැහැ. ඒ නිසා මම හැමදාම නිින්දට යන්නේ සතියෙන් කියලා අන්තිම වාක්‍යය කියලා තියෙනවා. දැන් මම නිින්දේ ඉන්නකොට දන්නවා මම දැන් නිින්දේ ඉන්නේ කියන එක. දා ගන්න බෑ. අවුරුදු 7 ළමයෙකුට මෙහෙම කියන්න හිතෙන එක. මම දැන් නිින්දට ගියා පස්සේ දන්නවා මම දැන් ඉන්නේ නිින්දේ කියලා. ඒ තරමටම ෂාප්නස් එකක් තියෙනවා. හිතම හිතා ගන්න බෑ ළමයා ඇත්තට රචන ශිල්පයේ ශෛලියට ලිව්වද ඇත්තටම ලිව්වද කියලා. ඊළඟ දැන්ද සම්බන්ධ වෙනවා සත්‍යපාසලට. ඉතින් අපි මේ ගත කරන රඟපෑම අපි ජීවත් වෙන්නේ අනුන්ගේ ඇස්වල. අපිට කියලා ජීවිතයක් නැහැ. මේ ජීවිතය දැක්කම මේක නිකම්ම නිකම් මේ ගැරන්ටි හැවක් විතරයි. ගණ්ඩ කියලා මොකක්වත් මේකේ නෑ නැත්නම් පුම්බගන දක්කන ශිල්ප දකින්නකොට කවට කුමර කැටුම් කුමන නැටුම් කෙලි කවට සිනාදා කාටද මේ නටන්නේ ඉතින් හැම එකම නටන නිසා අපිට නම් එක ගේමක් තියෙනවා කිය කවුරු නැටුවත් උඹයි කන්නේ එයා ඔබ පරිස්සම් වෙනවා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා බුද්ධ ලෝකේ උපාදෝ ඒක නිසා රට්ටු නැටුවට නටන්න එපා අවදි වෙන්න හිණටත් අවදි වෙන්න කරන වැඩවලටත් අවදි වෙන්න එකක්වත් ප්‍රත්‍යක්ෂණය නොකර අදහන්න යන්නේ. ඒකට තව කෙනෙක් සාක්ෂි කරනවා. මට මේ මේකක් වෙලා තියෙනවා. මඹට කියන්නම්. මේක දාහලා බලපන්. මේක මේ සාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා. එහෙම නැතුව මේ හිතලුවක් අරගෙන ජීවත් වෙන්න පටන් අරගත්තොත් පිස්සන් කොට වෙන්න බෑ නතර වෙන්නේ. ඉතින් ඒ යනව බලනකොට බොන මිනිස්සුන්ට කුඩු ගහන මිනිස්සුන්ට ස්ත්‍රී දූෂණය කරන අයට සූදු කෙනාට දොස් කියන්න බෑ. මොකද මේ මිනිස්සුත් ඉන්නේ මදේ ප්‍රමාදේ. අපිත් ඉන්නේ එතනම. ඒ නිසා සතිචිත්තක්ෂණයෙන් තොර හැම වෙලාවෙම අපි අපි විසින් රවට්ට ගන්න. අපිට අපි වංචා කරගෙන ජීවත් වෙන්නේ. නමුත් ඒක පැලිර තුලින් දකින්න පුළුවන් නෝට නෑ වංචාවක් ඕනේ අහිංසක වෙන්න පුළුවන් කියලා. ඒකට අදත් බුදුහාමුදුරන්ගේ රැස්වි දෙනා වගේ අපේ ජීවිතවලට රැගෙන. ඒ නිසා හම්බෙච්ච හම්බෙච්ච වෙලාවේ පුළුවන් තරම් අන්නේ අර යථා භූත ඥානෙ ඇති හැටිය හීනයක් නම් හීන බව දන්නකම අවදියක් නම් අවදි බව දන්නකම දවල් හීනයක් නම් දවල් හීන බව රැහිණයක් නම් රැහිණ බව දැනගෙන ඒ කාට හරි කියන්න. කියමනෙන් අපි අහිංසක භාවයකටපත් වෙනවා. වසන් ගන්න ගියොත් සංසාර වෙනවා. හෙලි කෙරුවොත් සාසනයටත් ආඩම්බරයක් වෙනවා තමටත් ආඩම්බරයක් වෙනවා. ඒ විදිහම දේවල් ස්වාමීන් වහන්සේ වගේ අත්දැකීම් ලැබෙන්නේ මේ භාවනා කරලා සතිමත් ඒ ඒ භාවනා වැඩමුළු වලින් වහන්සේ කියන ඒ මහත් අත්දැකීමක් කියන සරණ වහන්සේ වගේ දවස් ඒ හොඳට එහෙම භාවනාවට සටහනක ඉඳලා ඊට පස්සේ නිදාගන්න ගියාම අද නිින්දේ නැතිුනේ නැතිීමේ මට කවුරුත් කතා කරනවා වගේ නිසා එතකොට මට දැනුණා හරියම සීතල සීතලක් දැනුනේ කෙනෙක් මගේ මගේ ඇඳේ මගේ ළඟ වැතිලා ඉන්නවා වගේ මට එහෙම හොඳට දැනුණා මම අද නිින්දේ මාව ඇහැරගෙන ඇහැරිවා වගේ මට දැනුනේ. එතකොට මට දැනුණා නිකන් හරින මන් දන්නේ ඒක මනසේ මායාවක් මොකද්ද කියලා. ඒක මට ස්වාමීන් වහන්සේ හොඳටම සීතල ස්පර්ශය හොඳටම දැනුණා. ඒ ඒ නිකන් දවස්වල එහෙම ඒ වගේ ඉන්නේ ස්වාමීන් වහන්සේ භාවනා වැඩසටහනක් මම කරලා අර හිත හොඳට එහෙම ඒ කාර්යමුණක තියාගෙන හිතේ මොන වෙන මොනවත් නැති නැති දවසක තමයි මට ක්‍රියාවදී සමහර ඒක ස්වභාවික දෙයක් තමයි කයේ රැණින්දෙදී ඇඟ හොඳට පෙරවගෙන නැතුව ඉඳලා ගොඩක් තද සීතලට આવොත් අපි බය වෙලා තිච්චසිලා තමයි හැදෙන්නේ. ඇහැල්ලා බැලනකොට නිකන් අපි කියන්නේ බුදුම වයක් ඇති කරනවා. ඒකට හේතුව අර සෙම කීපීම නිසා කියලා සෙම දෝෂයක් නිසා වෙන්න පුළුවන්. නමුත් ඒක වෙනකොට ඒක මේ මානසික විකාරයන් බව තේරෙන භාවනා කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ මනසෙන් කෑ ගහන්න පටන් ගන්නවා. සම්පූර්ණ වෙනස් ලෝකයකට ගියා වගේ යකා ගැහුවා වගේ නටන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ අර සීතලට සූදානම් වෙලා නැහැ. රාත්‍රියේ සීතල වෙලා ඇඟ වෙච්චාම. අනිත් එක තමයි මේ වගේ පුයි පුදුමාකාර පිරිසිදු දේවල් පේන්න පටන් ගන්නවා මරණපැයි. කිසිම භවනාක් නොකරපුවායි. කිසිසේත්ම බෞද්ධයෙක් නෙවෙයි. මුත්තාමත්ම පැහැදිලි. මෙතන වෙන දේ අතන ඉඳලා කියන්නේ. ඒ තරම්ම පේසිදු මනසක් ඇති වෙනවා. ඔක්කොටම නෙවෙයි. ඉතින් ඒක ඔය National Telegraph කියන මැගසින් එකෙන් දිගටම කරනවා. ඕලන්දේ තමයි ගොඩක්ම පරිශීලන කරලා තියෙන්නේ. මරණ කට්ටියකින් මේ මරණය අත්දැකීම් වල 140කට විතර ක්ලැරිටි එකක් එනවා. කොන්ෂස්නස් එකේ අපි මේ භාවනා කළා කවදාකවත් ගන්න බැහැ. මෙතන ඉඳගෙන ඊතර මෙන්න දෙ කියන්නේ. මෙතන ඉඳගෙන අරයට හිතන දෙ කියන්නේ. ඉතින් ඒවා ඒගොල්ලෝ වෙරිෆයි කරනවා ඊට පස්සේ. වෙරිෆයි කරනකොට ලෙඩ ඇඳේ දානකොට ඔපරේෂන් එක තමයි ගොඩක් වෙලාට ඒක සිද්ධ වෙන්නේ. ලෙඩ ඇඳට දැම්මට පස්සේ මාක්ස් වගේක් දානවා. ඇඳේ උඩ ඉඳලා බැලුවොත් විතරක් පේන්නේ ලෙඩට පේන්නේ නැති වෙනවා. ඉතින් ඒ වෙලාවේදී කතා කරනකොට යා කියන ඔපරේෂන් එක වෙලාවේදී මම මෙතන නිකුත් වෙලා ගියා මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා මම වරින් වර කයට අවිල බැලුවා එතකොට අහවල් ලකුණු තිබුණාද කියලා ඇහුවොත් එයාට ඔපරේෂන් එක ගන්න ඉස්සෙල්ලා ඇඳේ තිබුණේ නැහැ ඒ ලකුණු. ඔපරේෂන් එක දාද්දි ලකුණු වර්ගයක් දානවා. බල්බ් වර්ගයක් කහ පාටට වගේ ඒව දැක්කයි. දොස්තර මොන තාලින්වත් පිළිගන්න බෑ. නමුත් නොපිළිගන්නත් බෑ. ඒ තියෙන 16ක් ඒගොල්ලෝ ප්‍රූව් කරලා පෙන්නලා තියෙනවා. ඒ කියපු දේවල් මැරිලා ඉපදුනා වගේ යන්න හිතන හිටිය අතෙන්ද අසවල් කෙන අම්මා කරගන්න එක්කව ආවා. එහෙනම් ගියාත් මෙහෙමයි. මගේ මල්ලි හිටිය අතනයි. මෙන්න මේ නිසායි මම ආවේ කියලා ඒ කියනකොට බුදුම හිතෙනවා බෝන් මේකේ අලුත්ම පොතේ භාෂා 50කට දැම්මා පොත I am born to be dying to be me කිය. dying to be me ඒ තමයි ලේඩි කෙනෙක් සිද්ධිය සිද්ධ වෙන්නේ මේ සිංගප්පූරුවේ ඊට එහා තියෙන මේ අයිලන්ඩ් එක අර මතක් වෙන්නේ හොඳ වෙල් ටු ඩු මිනිස්සෙක් 95ක්ම ඔක්කොම මුළු ඇඟේම තියෙන මේ ලිම් ග්ලැන්ඩ්ස් නරක් වෙලා ඇත්තටම මැරලා ශාපව වෙනවා ජීවිතයට ආවට පස්සේ දවස් තුනකින් ෆුල් රිකවර් කරනවා කිසිම බේතක් නැහැ ඊට පස්සේ කතාවක් යනවා ඊට පස්සේ කියනවා ඒ විච් වෙලාදී දැන් තමයි මිනිස්සයා කියන්නේ කවුද කියලා දන්නේ dying to be me එයා කරපු TED talk එකක් තියෙනවා පොතක් තියෙනවා. පුදුම හිතෙනවා අපි මේ අපි දන්න ටික අල්ලගත්ත නිසා, බදාගත්ත නිසා අපිට තියෙන මේ පරාසය දැක ගන්න බෑ. අපි తත්‍ර తත්‍රාවිනන්දි. අහුවෙච්ච දේ බදා ගන්නවා මොකාද මොකාද බදාගත්තා. එතකොට අපි කවුද කියලාවත් දන්නේ නැහැ. මැරෙන්න කිය වෙලාවෙ ඔක්කොම අතාරපුවාම නින්දකට ගිහින් ඔක්කොම අතාරපුවාම වෙන්න අකරදැබ්බයක් නෙමෙයි වෙන්නේ මං කවුද කියලා දාලා තියෙනවා. මේ කට්ටියත් එක්ක ඉන්නකොට නම් වහකන්නත් බෑ. මේගොල්ලොත් එක්ක ගමරාණ දිවි ලෝකෙ යන්න ගියා වගේ තමයි. තනියම ගිය දවසේ ගිහිල්ලා එනවා. පවුල නිකන් වයිෆ්ට කිව්වොත් එමේ මචං ගෑණි ඔබ දන්නේ නැහැ මං ගියේ දිවි ලෝකෙ නෑ. අයියෝ බයන්න ඔයා ඔච්චර අපි කතා කරන්නේ ලයිටව මාව ගෙනිච්චේ නෑනේ. මොන්න පටන් ගත්තා ඊට පස්සේ නෑ. ඉතින් අන්තිමට ගෑණිගේ කරේ අල්ලපු ගෙදර ගෑණිය එනවා. ඒ ගෑණිගේ අල්ලපු ගෙදර මිනිහා එනවා. මෙන්න පොරිමයි. ඉහෙලට ඉහෙලට ඉහෙලට ඉහෙලට යනවා. ඒකයි මේ මොන දෙයක් හරි කරන්න උදකලා වෙන්න. උදකලා වෙනකොට දන්නේ නැති වැඩ වගේක් වෙනවා. අපි දන්නේ නැති වැඩ වගේක්. ඒවා මේ සමාජයට කියන්න ගියාම ඒවා නිකන් ගූඪ ධර්ම, গুপ্ত ධර්ම බවට පත් වෙනවා. නමුත් මේ කාලේ යම් යම් විදියටම එලි එලි දකින්න පටන් ගන්න තියෙනවා. හැබැයි බුදුචානන් මේ සියල්ලටම ජප මන්ත්‍රය කියලා දීලා තියෙනවා. සතිමත් වෙන්න. ඒකට සියල්ලටම සුදුසුකම් ටික ලැබෙනවා. හැබැයි ඌව බලන්න නෙමෙයි භාවනා කරන්නේ. ඒවත් ලැබෙන අතිරේක ලාභ කියන්න බෑ. කිව්වට කවුරක්වත් විශ්වාස කරන්න උගෝදෙන කිතන්නේ මේ ගුඪ ධර්ම කියලා. গুপ্ত ධර්ම කියලා. මායා ධර්ම කියලා. ඉතින් බුදුජානන්සේ සමානලට කතාන කරදලා තියෙනවා. කියලා මිනිස්සු සැක හිතන නිසා. නම සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ පොදුවේ පරයන්කේදී අපි අත්දැකීම් මාර්ග පරිදිය වරක පහෝ සැපයි විය හැකි තරම් සිතා කරත් ශාන්ත භාවයට පත් කරන සුවය. වායක චිත්තක්ෂණයක් නොහැර ආත්පසින්ම දැනෙන පිළිම් වේදනා ස්වභාවය. වායක සිද්දේ පිළිබඳ පැහැදිලිව විකෝපෝ සැපයයි නොමැති සතිමත් විස් බවකි. වායක සියලු දේ යට කරගෙන ශරීරයේද ඒවා මේවා පැද්දෙන ආකාරයට පත් කරන විදිය පත් කරන මිලියන නැති වූ ඊවස්වා ස්වභාවයකි. නමුත් දිනෙන් දින ධෛර්යයෙන් එළි වේදනා දෙස සිත මෑත් කරගෙන බැලීමට ඉරියව් මාරු කර මගේ ඉරියව් මාරු නොකර ඔහි බලා සිටීමට ඇති හැකියාව වැඩි වෙමින් පවතින දැනේ. කිසිවක් බලාපොරොත්තු නැතුව පාරම්පරික ඉඳ ගැනීමට සතුටක් පවතී. මේ නිවන් මාර්ගයට යොමු කරමින් අපට අධිහිතුන් ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායස වේවා. ඒ වගේ අර කිසිම දෙයක් අපේක්ෂා නොකර පරියන්කයට යන කෙනෙක්. එයා ඒ වෙනකොට පවුල වැඩ අතහැරලා, වජුතිකම් වගකීම් අතහැරලා ඔක්කොම කැප කරලා දවසේ හොඳම වෙලාව ලස්සනට ඇවිල්ලා වාඩි වෙනවා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ. එයාගේ හිත දකින්න දෙවිවරු බ්‍රහ්මවරු එයාට ඈත ඉඳලා වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරුෂුත්තම යස්ස තේනා විජානාමි අම්පිනිස්සාය ජහයති. ඒ උත්තර පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. එයා භාවනා කරන්නේ ඇයි කියලා එයාවත් දන්නේ නැති නිසා. ඊතරම් ඒ තරම්ම අපි යමක් කරන්නේ යමක් බලාපොරොත්තු ඒකට විතර දෙයියන්ට ගඳ ගහන තව දෙයක් නැහැ. කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ යස්සතේ නාවි ජානාමි යම්පි නිසායි ජහයති. භාවනා කරනවා අහවල් දෙයට කියලා ඒ මිනිහා දන්නේ නැහැ. දෙයියන්ට උම්ම ගන්න බැරි. බ්‍රහ්මයන්ට උම්ම ගන්න බැරි යනවා. මේ සියලු වැඩ අතහැරලා දේවකාටික රාජකාට වැඩේල වාඩි වෙනවා. මොනකටත් නෙවෙයි. ඔහොම කිව්වොත් විකිනේට බාවනවා. මෙන්න මෙහෙම එකට තමයි භාවනා කියන්නේ කියලා මම කිව්වොත්. මේ කට්ටිය කියන්නේ කොහොමද මහත් තුනේ ස්ට්‍රෙස් එක නැති කරලා දෙන්න. ළමයි හම්බ වෙන්නේ නැත්නම් ළමයි හම්බ වෙනවා. දේව පූජාවෙන් කරගන්න පුළුවන් දේ ඔක්කොම කරලා දෙන්න. බෝධි පූජාවෙන් කරනකොට ඔක්කොම කරලා දෙන්න භාවනා කරන්න කියලා අපි කතා කරනවා. මේ අතාර ගන්නසති බලාගෙන දැල්ලා මේ කම්බේ දැල්ලා මේ කම්බේ ළමෙක් නැතුව තටමයි වට ළමයි එළියට එන්නේ නැහැ මේ කට්ටිය තටමනවා දැන් හම්බේ ගහ හම්බුණා මේකේ තියෙන්නේ මොකක්වත්ම නැහැ අපි උග සිංහල බෞද්ධයන් කියලා ඒත්තු ගන්න පුළුවන් කියලා තමයි. මුතු මේකේ දෙපාර දෙපොළක ඒක සටහන් වෙනවා. ඒ ඔහේ බලනින් එක දැන් වැඩි වෙනවා. දෙක මම පරියන්කට යනවා සතුටින් මොනක්වත් ලබන්නේ. ඒ සමහර කවදාකවත් බලාපොරොත්තු සුන් වීමක් නැහැ. මම පරියන්කට ගියානේ මට කාහ පාට පේන්න, නතු පාට පේන්න, උඩ යන්න ඕනේ. ඉතින් එනද සුම්ම තමයි. ඉතින් ගෙදර බලන පස්සේ පස්සේ අත පියගෙන අපරාධි පැයේ කුඹුරක් ඇති වුණා ලාභයි. කුකුළු ටිකක් ඇති කරපන් මේ පැයේ ඒත් ලාභයි. මෙතෙන්ට ඇවිල්ලා ඒකක් නෑ කල්ලල්ලා බොල්ලල්ලා. කියලා දෙන්න යන්න එපවුවා. කාටවත් කියන්නත් එපා භාවනා කරන්න කියලා. මනක් කරනවා කියනකොට වෙන්නේ තියෙන කිසිම අපේක්ෂාවක් නෑ. ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න වෙලාව බලන්න. හිතට එන නිදිමත ගතිය, පිරිච්ච ගතිය, මොනවාක්වත් නැති ගතිය සියල්ල සම්පූර්ණ ගතිය කියන එක හරියට මල්වා. අපි මාළේට අමුණ ගන්නවා එනේ නේද? නිදිමත આવොත් ඒකත් අමුණ ගන්නවා. පිරිච්ච ගතිය આવොත් ඒකත් අමුණ ගන්නවා. සහැල්ලු ගතිය આવොත් ඒකත් අමුණ ගන්නවා. දිගට එනේන දේ අමුණ ගත්තා. සාවනා ගියා. එකක්වත් අරකට වැඩිය හොඳ නැහැ. හතර පහ තත්ත්ව වෙන්නලා තියෙන ඕවත් කිසිම වෙනසක් නැහැ. ඊටාත්ම කාලකන්ණි නිදිමත ගතියක් ඕ නැත්නම් මොකකින්වත් පිරිච්ච ගතියක් ආවයි කියලා හෝ සියල්ලම පේනවායි කියලා හෝ මොකක්වත්ම පේන්නේ නැහැ කියලා හෝ මේ බාන ඉහළට ගියාම සියල්ල ඇති සමාන සියල්ල නැතිව. සම්පූර්ණ සතුට කියලා කියන්නේ සම්පූර්ණ පාළු ගතිය. අපි අපි දන්න සම්පූර්ණ විරුද්ධාර්ථ පද ඔක්කොම එකතෙන් වෙනවා. භාවනා කියන්නේ කතා කරන්න ගියොත් පැටලෙනවා. කොයි එකත් අමුණගෙන <coughs> අමුණගෙන අනේකයි තියෙන්නේ. ඉතින් එතෙන් එනවා කියන්නේම කවදාවත් මේ ජීවිතය කරගත්ත දෙයක් නෙවෙයි පෙර ඉඳලා ගෙනාවු දෙයක ගැම්ම තමයි එන්නේ. මුගදෙනෙක් කිනෝක මාස 6න් ගන්න බැද මාස 3න් ගන්න බැරිද කිටි ක්‍රම තියනවාද? ඔක ඉන්ජෙක්ෂන් එකක් හදන්න බැද්ද ඔකෙන්? බෙහෙත් පෙත්තක් හදන්න බැරිද? ඔපරේෂන් එකක් කරන්න බැරිද? කිටි ක්‍රම නැත්නම් ෂෝට් කට් වෙනවා. ෂෝට් කට් තියෙනවාද ලොං කට් එකකටදී පොඩ්ඩක් දිගන්නේ. ඒ නිසා ඔහොම යන්නේ දෙවෙනි මොකක්ද? ගරුතර ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ ඊට පෙර ධර්ම දේශනාව සම්බන්ධවයි. ස්වාමීන් වහන්සේ ඔබ ජීවිත කරනවා එක් කරපා. ඔබ ජීවිත කරනවා එක් කරලා අනුසය කෙලෙස් වලට ආයි කියන් අපි ජීවිත කරනවා වක කරලා අනුසය කෙලෙස් වලට තවත් මෙම ජීවිතයේ අනුසය කෙලෙස් එක් කර නොගෙන සිටීමට තිබෙන අනුසය කෙලෙස් ඉවත් කර ගැනීමට තිබෙන අපට තේරෙන මාර්ගය කුමක්ද? අප වීතික්‍රමයේ නොකර පරිඋත්ථාන මට්ටමින් කෙලෙස් අඳුනාගෙන ඒ පාලනය කළා කෙලෙස් සිතුවිලි ඇතිවීම නිසා ඒ අනුසය වලට එක් වෙනවාද? කරුණ ස්වාමීන් වහන්සේ වහන්සේට නිකුත් පිළිතුරු විසරේ ආඥා කරනවා. අදත් බණ ඇහුවට පස්සේ උත්තර දෙන්න. අයිගෙන නැහැ. තව එක කැලලක් කියන්න තියෙනවා. එතකොට සමහර විටක පොට පෑදෙන්න ඉඩ තියෙනවා. ඒ ඩිමයින් කරලා තියන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට අදාළවයි. බුදුරජාණන් වහන්සේ තමන් සියලු ආකාරයේ වාද විවාද වලින් වැළකී සිටීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරන බව එම දේශනාවෙන් සඳහන් වේ. විභජ්‍යවාදී යන පදයෙන් අදහස් වෙන්නේ මෙම අර්ථයද. බුදුන් වහන්සේ විභජ්‍යවාදී බව අවස්ථා කීපයක සඳහන් වී ඇත. මෙම ප්‍රශ්නය අසන්නේ විශේෂයෙන් ඒ නිසාය. උන්වහන්සේට තෙරුවන් සරණයි. විභජ්‍ය වාදයයි විග්ඝහය කියලා කියන්නේ පැටලලා වෙන්න ඇති කියලා මට හිතෙනවා. විග්ඝහ කියන්නේ එකට එක කියනවා වාද කරනවා. විභජ්‍ය කියලා කියන්නේ බෙදලා බලනවා. බෙදලා බලනවා කියන එක සයන්ස් කියලා කියන්නේ බෙදලා බලන එක තමයි. රිඩක්ෂනිසම්. ඉතින් ඒක විග්‍රහ කරනකොට කියනවා බෙදා බැලීම විග්‍රහ කරනකොට කියනවා බමුණන් අතර තිබුණේ සමස්ත වශයෙන්ම බ්‍රහ්ම පදාර්ථ පිළියර ගන්න ඕනේ. පිළියර ගත්තාම සදාකාලික අපායට යනවා. ඒක වියෝ කරන්න කාටවත් බෑ. ඒක පිටින් හොයලා බලන්න පුළුවන් බමුණන්ට විතරයි. ඊට පල්ලෙය කට්ටිය බමුණු කේන්ද්‍රය අහලා වැඩ කරන්න ඕනේ කියලා. මේ ਸਰවඥාන්සික යුගයට එනකොට මහාවීර සහ ගෞතම සර්වඥාන්ස කියන දෙන්නම ශස්ත්‍රීය වංශික. ශස්ත්‍රීය වංශිකයන්ගේ ප්‍රධානම අංගය තමයි කැත කඩුව කඩුවෙන් කරන්නේම කපල බන්නේ ඉතින් අර වමුණ ගාව තිබුණු ගිඩිය පිටින් දිය දීපුදී මට කරන්න දෙයක් නැහැ කියපු එක ඒකාන්තම ගණන් ගන්න නැතුව කපල බලපු එකේ ප්‍රධානම කැපිපේන ලක්ෂණ තමයි සර්වඥාන්සි මේ ශරීරය කියන්නේ කුණක 32ක් කියලා කියපේ. ඒකේ දා පැවතිච්ච ක්‍රමයට බිම් බෝම්බයක් නෙවෙයි හෙන බෝම්බයක්. මොකද මේක දේව නිර්මාණය කියලා කියන්නේ කුණප 32ක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දෙයියන්ගේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකේ සුප්‍රීම් කපලා පෙන්නන. බලපන් කාගේට වෙනසක් තියෙනවද කියලා ඔක්කොගෙම එකයි තියෙන්නේ. ඔක්කොම පක්කා. 32 ආ අසුචිනෝ පච්චයකදී අසුචි විදිහට බලන්න කියලා. ඉතින් මෙතෙක් කල සලකපු දෙයියන්ගේ උපරිම දේව දේවට <clears throat> දේව මේ දේවාසෙන්ට පූජා කර උපරිම දේ තමයි මිනිස්සයා. ඒක දිහා බලනකොට කප්පා. 32කට කපලා බලපන්. ඒක කෑල්ලකට ආස කරන්න පුළුවන් කියලා. 32 එකතු වුණාට පස්සේ ගෑණි මිනිහට ආස කරනවා, මිනිහා ගෑනට ආස කරනවා. නමුත් එකතු වෙන් කළ බලපන්. එතකොට සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් ඒක රිඩක්ෂනිසම් කියලා යන්න පටන් ගත්තා. ඒ නිසා පළවෙනි වතාවට ලෝකයේ ඒ සිස්ටම් අප්‍රෝච් and රිඩක්ෂනිසම් කියන දෙක ඉස්සල්ලාම ඉදිරියට එකම සාස්ෘණ වහන්සේ දරුවචන නිසා විද්‍යාව පිළිකී පිළිබඳව අවුරුදු 2006 දෙකට ඉස්සෙල්ලා ඕන දැනකදී ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ඕන කෙනෙකුට කරන්න පුළුවන් විග්‍රහ කොට බැලීම ඇනලිටිකල් සිස්ටම් කියන එක බුදුහම්දු දුන්නේ කියලා. ඉතින් ඒක වාදයක් නෙවෙයි. ඒක බමුණන්ට වාදයක් වෙන්නේ නම් සර්වඥාට වෙන්නේ මෙන්න උඹලා කියන උතුම්ම නිර්මාණය. දෙයන්නාතික උතුම්ම නිර්මාණය වෙන්න බලපං කපල බැලුවා. ඒක මොකක්වත් ගන්න දෙන්නේ. ඒ නිසා විභජ්‍යවාදය කියන එක විප්ලවීය බුද්ධ දේශනාවේ තියෙන විප්ලවීය නිර්මාණයක් නෙමෙයි. concept එකක් තමයි. ඔය කියන ඕනම දෙයක සමස්ත ගන්නකොට වටිනාකම ඇත්තෙම නෑ කැලි කපලා බලන්න. ඉතින් ඒක හැබැයි කැලි කපලා බැලීම සමස්තයට ආවේ කරන ප්‍රේම කරන එක නගන්නේ. සමස්තයේ තියෙන කැලි ආපහු එකතු කරපුවාම සම් ටෝටල් එකට වැඩිය පොඩ්ඩක් වැඩි විලක් වෙනවා. ඒක තමයි ඊගෝ කියලා කියන්නේ. කැලි එකතු කරපුවාම ඒ වගේ වටිනාකමක් නැහැ. එකතු වුණාට පස්සේ ඒ ඝණයට ඒ කෘත්‍යයට එකතුවට වෙනම නමක් දානවා. ඊට පස්සේ ප්‍රේම කළ හැකි. ඉන්කේරුවත් ගන්න බෑ. ඉතින් ඒ වගේ දෙයකට කඩලා බලන්න පුළුවන් ඇනලිටිකල් පවර් එක තියෙන්නේ මනුස්සයර විතරයි. තිරසොන්ට කාටවත් එහෙම දෙයක් විග්‍රහ කරලා බලන්න බෑ. යා ඒ දෙයට ඇදලා ගන්න ඇදලා යනවා. එයා දකින්නේ සමස්තේ. මනුස්සයර පුළුවන් මනසෙත් මත් වෙච්චාම ඒක නැතිලා යනවා. දීපු දේ බාර ගන්න. ඇනලිටිකල් මයින්ඩ් එකට එන්න ඔය කියන ඇත්ත ඇති හැටි දැකීම ඒකට මම දැන් මෙතන කියන අස්පනා පිට දැකීම අවශ්‍යයි. ඊයේ දේවල් ඇනලයිස් කරලා බලන්න බෑ. හිත තියෙන දේවල් ඇනලයිස් කරන්න බෑ. ඒක මනෝ විකාර. ඇනලයිස් ඇනලිසිස් එක බලපාන්නේ මේ දැන් මෙතන විතරයි. ඉතින් අද ඒක බාහිරයට දාගෙන තමයි විද්‍යාව පටලවා ගන්න දෙන්නේ. මේක නෙමෙයි මේක හැම වෙලාවෙම දන්නේ ඇතුළේ. ඉති අජත්තම කාය කායන පස්සේ විහෙරති. ඉති බහිද්ධාව කාය කායන පස්සේ විහෙරති. ඉති අජත්ත බහිද්ධාව කාය කායන පස්සේ විහෙරති. අත්ති කායති වාපනස සති පච්චපට්ඨිතා රෝධි. උඹට කායක් මට කයක් තියෙනවා කියලා හෝ සතුටුමත් වෙන්නේ. ඒක සිංහල බුද්ධ ධර්මයට හෝ ඉතමයිති බුද්ධ ධර්මයෙන් ආයෙ ගන්න බෑ කියලා හෝ එහෙම නැහැ. ඒ තමයි විභජ්‍යවාදය කියන එක මනුස්ස මනසේ ක්‍රියාත්මක වෙන්නේ නැති තිබිච්ච එක ෆැකල්ටි එකක්. බුදුසසුනේ අරලා පෙන්නනවා. ඒක ලෙවල ඒක අර සමස්තය දකින්නේ එකත් එක කිසිම කරදරයක් නැතුව එකට යන්න පුළුවන් බව පෙන්නවා. ඒ නිසා යම් කෙනෙක් මේ දෙකම අවදි කරගත්තා නම් මේ නිදාගෙන ඉන්න ලෝකෙට පේන්නේ ඉසින්නාත කෙනෙක් වගේ තමයි. පේන්නේ තුන්කල් දක්නා මේ පඬිතෙක් වගේ මොකක්ද නැහැ හැම වෙලාවෙම දෙපැත්ත බලන සමස්තය බලනවා කපල බලනවා. සමස්ත බැලීමට විරුද්ධකමක් කපල බැලීමක් නැහැ. ඒක වාද කිරීමත් එක්ක අදාළ වෙන මාතෘකාවක් නැහැ. ස්වාමීන් වහන්සේ මට සිල් සමාදන් සිටින අතර රාගික සිතුවිල්ලක් ඇතිවෝ ආත්මතරය වෙනවා සිතා ඵලයේ කඩවේද. ඔබ වහන්සේ මොකද රුක්මන් කියන්නේ?

සත්‍යයෙන් සමාදන් වී සිටින අතර රාගික සිතුවිල්ලක් ඇති වූ අප්‍රහ්මචර්ය වේරමණී ශික්ෂා පදේ කඩවේ. සිතුවිල්ල ක්‍රියාත්මක වෙනවා 有点苦一点。 චේතනාවක් ආපඩේට ශික්ෂාවද ගැටුණා නැද්ද කියලා yes or no answer එකක් තියෙන black and white. ශික්ෂාපද කැඩෙන්නේ කයෙන් වචනයෙන් විතරයි හිතෙන්නේ නැහැ. ඉතින් මොනවා හිතුණා ශික්ෂාපද කැඩෙන්නේ නැහැ. ඒ නිසා අපි දවස් පුරාම මේ විදවන විඳවිල්ල සදාචාරවාදී මිසක් බුදුහාමුදුරු කියන සීලෙ නෙවෙයි. නල් කියනවා සීල සීලවා හෝතන සීලමයෝ සීලෙන් හටගත්ත කෙනෙක් වෙන්න බෑ සිල්වන්ත වෙන්න බලන්න. ඒ නිසා අපි මේ සිල්පදයක් සමාදන් වෙච්ච පමණින් හිතත් නිවන් දක්වන්න හදනවා. ඒ කියන්නේ ඒක දන්නේ නැතිකම. ඉතින් ඒක වෙන්නේ සදාචාරවාදයට විතරයි. ඒ ශිෂ්ටාචාරය කියලා කියන්නේ සදාචාරවාදීන් ඇති වෙච්ච දෙයක්. ඉතින් ශිෂ්ටාචාර වුණාට පස්සේ අපි මේ ශිල්පද පිළිබඳව අනවශ්‍ය බරක් ඔලුවට අරගෙන පුදුමාකාර පෙට්‍රල් පුච්චන. මොන තාලෙන්වත් කියලා දෙන්න බෑ. ආ හිතන්නේ මේ උත්කෘෂ්ඨ ක්‍රමය මේක තමයි කියන්නේ. කියලා නිකන් අල්ලපු ගෙදර මනසට රාගෙ හිතිලක් ආවත් මගේ හිතිවිලි ගන්නවා කියලා කියනවා. මගේ මගේ හිල් ගන්නවා සයිසිකට යන. නම් ගෙදර මනසට රාගෙ පහනවත් මට සිල්පත ගන්නවා කියලා. ඊමිසුන් දුව කියලා දෙන්න යනට රෙඩිය හොඳයි. කැඩනවා නම් කැඩනවා කියපන් නැත්නම් නැහැ කියවම් පොතේ තියෙන්නේ වචනෙන් කයෙන් විතරයි සිල්පත කඩන්න පුළුවන්. අනිතව කැඩෙන්නේ. මලක් දැක්කත් එහෙනම් කැඩෙන්නේ. අමාරුයි ගිහිල්ලා රේඩියෝ මේ තබල් කන්තරේ ගින රේඩියෝ එකට ලයිසන් එකක් දෙන්නේ. ඉතින් අර මං දාන මොඩල් එක මොකද කියලා මං දන්නේ නැහැ ඉතින්. අහනකොට කියනවා අල්ලපු ගෙද රේඩියෝ එකේ තියෙන. ඇයි ලයිසන් මට ඇහෙනව? ඔය මං වගේ නේ විනාඩි 15ක් 20ක් අර මාසෙත් එක වාද කරන බොහොම අහිංසකෝ ගිහිල්ලා කියනවා මේමයි. රේඩියෝ එක ගන්න ලයිසන් එක ගන්න. ඉතින් විස්තර අහලා අහලා අර මාසෙක ලයිසන් එක මොඩල් එක දන්නන්නේ නැහැ. මේ කවද ගත්තේ මන් දන්නේ නැහැ. අන්තිමට නම් ඇයි ඇයි ලයි ගන්නේ මොකද? අල්ලපු විදිහට රේඩියෝ එක. ඉතින් ගන්න රේඩියෝ ගන්න ඕනේ. එහෙම බෑනේ මහත්තයෝ ඒක ඇහෙනවනේ මට. අපේ මිනිස්සු බෞද්ධයෝ මේකට කියන්නේ අකුසල් සමාදානය කියලා. කවුරු වැරද්දක් කරුවත් ඒකෙන් පව් කරලා. කවුරු වැරද්දක් කරත් සීමතට හොම්ම ගන්න බැරුව යනවා. අර වැරද්ද කරපු මනසට ගානක් අත්තයි. ඒක තමන්ගේ කෙනෙක් කරනවා නම් තමන්ගේ දරුවෙක් කරනවා ඊට හපක්. කිසිම තෙතක් කිසිම අනුකම්පාවක් නැහැ ඔය සදාචාරවාදයත් එක්ක. ඒකමයි කාල් මාක්ස් කිව්වේ මේ ආගම අබින් වගේ මිනිස්සු පුදුම බඳ බන්ධනයක බඳලා තිනවා. මේක නැත්තම් හම්බ කරගත්ත දේ කාලා මිනිස්සු සතුටින් ජීවත් වෙයි කියලා. මොකද එයා දැක්කේ වෙනකොට තිබුණු ආගම්. මොකද බුදුහාමුදුරුත් ඒ ගානට දාගෙන දැන්. මේ කියන මේ සදාචාර සදාචාර සින්නේ මේ සමාදා සමාදන් විය රැකිය යුතු සීලය මේ සදාචාරවාදයට දාගෙන අද බෞද්ධයා විතර විඳවන જાතියක්. ඒක කියලා දෙන්න යනට වැඩිය හොඳයි. කරබන් කන්. අනිත්‍යකම් වල එහෙම එහෙම ගතියක් තියෙනවා. ඒකට මම හිතන්නේ සාධාරණයක් ඇති. මේක නෑ. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සසර සැරිසරන තාක්කල් මගේ අතින් ආනන්දයි පාපකර්මයක් නොදේවය දිනපතාම පායෙන් ප්‍රාර්ථනා කරමි. ආනන්දයි පාපකර්ම අතරින් සංඝ වේදය සංඝ වේදක පාපකර්මයන් කොහොමදයි කර්මාව පැහැදිලි කරමින් නමස්කාර පූර්වව ඉලා සිටිමි. මෙම පාපය ගිහියන් අතින් සිදුවිය හැකිය. මේ මූලධර්ම ප්‍රශ්නයක් වුණ අනිකුත් යෝගාවචරයන්ට වැරැද්ද වෙන්නේ නැහැ. බොහොම සිත දීර්ඝාෂණ වේවා. ප්‍රශ්නේ කිසිම වැදගත්කමක් නැහැ. ප්‍රශ්නේ නගලා තියෙන ක්‍රමෙන්න පේනවා පාදමක් නැහැ කියලා. <clears throat> මම අතින් පංචාකාර ආනන්තරිය අනුව ගන්න සිදු නොවේවා කියලා හැමදාම පතනවා. ඊට පස්සේ පංච ආනන්තරිය කුසල කර්ම වල සංඝ ભેදේ කියන එක දන්නේත් නැහැ. දන්නේ නැතුව පතනවා. කොහෙද කියන්නේ මොන වෙන්නේ? එතන තමයි හරක් බුදුරජාණන්සේ කියලා තියෙනවා හරක් රකින්න හරක් ගන්න දැනගන්න ඕනේ. හරක් පට්ටියේ ඉන්න හරක් ගන්න දැනන දෙකට මොන හරක් රැකිල්ලද? ඒ නිසා පංචානන්තං අකුසල කර්ම මට සිද්ධ වෙනවා කියලා පතන කතාවක් මේකේ නෑ. පැතුම වුණේ වෙන්නේත් නෑ. ඊට පස්සේ පැතිල්ල බොහොමෙතත් මොකද්ද පංචානන්තය මේ සීමා මායියාව. ඒක දන්නේ නැත්නම් ඒක සුද්ධ කරගන්න ඕනේ ඒක හොඳයි. ඒක කවුරු වෙනව සුද්ධ කරගන්න එක හොඳයි. නමුත් මේ වගේ දේවල් මේ අදාළ නැති දේවල් කල්පනා කරන්න ගියොත් සරල සතියට මොකද වෙන්නේ? ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න මේකේ මොකද්ද තියෙන සම්බන්ධය. ආනන්තරී අවසරම උනත් බයෙන්න බයි ඊගාවත් මේ ආයෙ chance එකක් හම්බ වෙනවා. මියාට විතරයි බැරි. කොමහා ලොකට ගණන් ගන්න දෙයක් නැත්තේ නෑ. හැබැයි ඉතින් ආනන්තරී අවසරම ගිහිල්ලා යටට ගියාට පස්සේ උඩට එන්න කොච්චර කල් ඇයිද කියන එක ඒක ටිකක් තමයි නැත්ත. නමුත් ඒ වුණත් ඒ වුණත් මේ සතිය වඩලා තියෙනවා නම් යම්සල කර්ම වෙනුවට කළ යුත්තේ මේ වැරදි මනමන කිර කිර ඉන්නවට වැඩිය කළ යුත්තේ සතියයි. පුළුවන් නම් අන්දාන කරක අනන්තයන් වල විවිලා තිබුණා වුණා කවන්නේ. මට සතිය වඩන්න පුළුවන් කියන එක කියලා දෙනවනම් ඒකට මම එන ඕන තැනකට. මේ පව් කිරණ්ඩයි මනින්ද යන්න පටන් ගන්න කෙනෙක් එක්ක ගමන ගියොත් කිසිම සීමාවක් නැහැ. තමන් නොදන්න ශේෂ්ත්‍රයකට ගිහිල්ලා ඒකෙ දිග පල්ල මයින්ඩ් හදනවා ඊට වඩා හරි සරල වැඩක් තියෙන සතියේ. ඒ ප්‍රාර්ථනා මොකක්වත් ඕනේ නැහැ. ගියන්න මොනකත් අංග වේදකත්ම කරගන්නත් බෑ. ඒක කරන්න පැවිදිලා උපසම්පදාම් වෙන්න. ඒ නිසා ආලල්ලා ගණන් ගන්න එපා. ඒ අතින් බලන්න ලාභයි. ඕම ඉඳලා වැඩ කරන්න. මේ ප්‍රශ්නය මේ සාමාන්‍යයෙන් කවුරු විසඳද කියලා තියෙනවා සාමාන්‍යයෙන් මේක කියලා කියනවා නේද? ඔව් අයෝ කඩහන තියා ගොරෝසු ඒක. ඉතින් මම නෑ කියන්නේ. මමත් කියන එක ගන්න. තව විනාඩි 5ක් 10ක් විතර කාලයක් ඉතලා තියෙනවා. සරි මම දැන් ලිඛිත ප්‍රශ්න සමාප්තයි. ලිඛිත ප්‍රශ්න. ඔව්. එනිසා කාට හරි වෙන අවස්ථාව ගන්න තියෙනවනේ රුචි ධර්ම වෙනස් කරලා වෙලාවට මම රීට්‍රීට් වලටම යනවා මේ මහන්සි ගන්නවා මේ ඉංග්‍රීසිය ඉංග්‍රීසියෙන් උපත මේ මාස දෙකක කාල විදිහටම කරන්න අපි බලාපොරොත්තුවක් තියෙන්නේ අර අපිට මේ ගීති විදේ ගොඩක් වෙලාවට කර කරගන්න තියෙන අපහසුතාවය නිසා මා ප්‍රශ්න තියෙන සම්මාසේ මේ පැයක් ඇතුළත කාලයක් අපි ගදාගත්තොත් අපිට පුළුවන් වෙයිද දෙයක් කියන්නේ මොකක් හරි මේ මාර්ගයේ ඉදිරියට යන්න. ඉතින් රිට්‍රීට් එකම ගත කරනවා නම් පැයක් විතරක් වෙන්නේ නැහැ ඉන්ටර්ඩි කරන්න පුළුවන්. ඒ නිසා ඇයි මේ පැයක් කියන එකට කාලය සීමා කරන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? පැයක් විදියට කියන්නේ අපි දැන් ඒකට පැයක් දාගත්තාම අපිට ඒක දාගන්න පුළුවන් නිසා තමයි. පැය කියන එකේ වාඩි වෙලා ඉන්න පැයද? වාඩි වෙන්න. අයිතෝ සක්මන් කරන පැය අයින් කරා. කරන පැය පැය දෙකක් වුණා. එතකොට ඊට පස්සේ අනික් වෙලාවේ සතියෙන් ඉන්නවනම් ඇයි ඒක වෙනස් කරන්නේ? අයින් කරන්නේ. සතියෙන් ඉන්නවා වකලා තමයි. හරි හරි මම මේක දැනගෙන කතා කරන්නේ. ඇයි ඒක පැයකට අඩු කරලා මේ ප්‍රශ්නයක් නැගන්නේ? ආනාපානසත් භාවනාව ගෙන්වෙන් කියන එක තමයි මම ඇත්තටම මේ අනුසය කෙලස් කැපෙන්නේ ආනාපාන සති භාවනා කරුවොත් විතරයි කියන පදනමක් තියෙනවා. නෑ නෑ අතරම ස්වාමීන් වහන්සේගේ අනුශාසන පරිදීම අදහසක් නෑ අතරම මට අර අනාපානසති භාවනාව විකරණර ඒක බැහැරම නිසා තියෙන පශ්චාත්තාපයක් පශ්චාත්තාපයක් ඇතිවෙන්නේ නැහැ. නමුත් ඉතින් ඒ ඒ සිතිවිල්ල නිසා මේ ප්‍රශ්නේ එන්නේ කියලා දැන් මට හිතෙනවා මේ ආනන්ද. ආනාපානසති භාවනා කෙනකේ සයන්නයි තියන්නයි විතරක් ගන්න. අනික කරේ පැත්තට දාන්න. සතියින් ඉන්න හැම වෙලාවෙම භාවනා කියලා හිතලා. ඉතින් බලන්න ඒකත් එක්ක බලනකොට අනුසය කෙලස් කැපීම දිහාවට මම දැන් ඉස්සරහට යන්නේ පස්සට යන්නේ. සතිය වර්ධනයක්ද සිද්ධ වෙන්නේ සතිය අඩුවීමක්ද සිද්ධ වෙන්නේ. උදී කර ආනාපාන දෙමීම හරහා මංකොල තර්කණයක් නැවිලා තියෙන නිකන් පරාජිත තර්කණයක්. මොකද ආනාපානෙ විතරමයි භාවනාව කියලා අරගෙන. ඇත්ත ඒක ඒකත් භාවනාවක් තමයි. නමුත් ඒකේ තියෙන සතිය පැත්තකට දැම්මට පස්සේ ප්‍රශ්නෙමත් වර්ණගා ගන්න බැරි වෙනවා. නහන්න දන්නේ මොකද්ද කියනවත් කරන්නේ මොකද අපි පටලවාගෙන තියෙන්නේ මේ භාවනාව කියන වචනේ සහ සතිය කියන වචන දෙක අතර ගිය ගමන් ඒ දෙක ඒ දෙක තේරුම් බේරුම් කරගන්න බැරි වුණොත් ඒ නිසා අපි ඔය සතිපාසලේදී පොඩි උන්ට කියන්නෙම නෑ භාවනා කියලා වචනේ. සතිමත් ඇවිතීම, සතිමත් වාඩි වීම, සතිමත් දත්ම දීම, සතිමත් ආහාර ගැනීම සතිමත් නෑ. ඉතින් අර ගාල්ලේ උගන්නන්න <clears throat> ගිය අහින්ද ටීචර් කෙනෙක්. හයේ පන්ති ළමයින්ට කියලා දුන්නා. පාඩි වෙලා සතුටුමත් වීම. ඒක ලැබුවලු ළමයින්ගේ මොනවද දැක්කේ මොනවද දැන්නේ කියලා ඊපස්සේ <clears throat> සමහර ළමයි කියලා ඉඳගෙන ඉන්නවා ඩෙස්ක් එකේ හැප්පෙනවා දානවා. සමහර ළමයි කියලා ඇඳුම් වල පිම්බෙනවා හැප්පෙනවා දෙනවා. තාම ළමයි කියලා නාසයේ හුස්ම වැටෙනවා. හොඳයි හොඳයි කියලා මේ සීතේ ඊට පස්සේ කිව්වලු මොකකින් හරි තමයි සතිය ජීවිත බව දන්නවා කියලා මේ අර හුස්ම වැඩනවා ගන්නවා හෙලනවා කියන කතාවට ළමයි කළු ආ ඔය ටීචර් කියලා දෙන්න හදන්නේ ආනාපාන සති භාවනාවනේ කියලා ටීචර්ට ළමයා කියලා දෙනවා ටීචර් වචනේ නොකියන්න වග බලාගත්තා මේක ආනාපාන සති කියන්නේ හුස්ම ගන්න එකට සතිය වේట్లా බොහොම හොඳයි මම ඔය ටීචර් කියන්න හදන ආනපනසති භාවනාන කියලා පන්ති ළමයි කියලා දෙනවා. ඉතින් ඒ තරම් පරිසම් වෙන්න ඕනේ සති පාසලට ගියාම මේ වගේ අච්චම්ම කෙනෙකුට එහෙම කියන්න ගියොත් එහෙම හතිය විතරක් වඩන්න කියලා. වා කෑව තමයි අනේ ස්වාමීන් වහන්සේ ආනපනසති කරන්න බැරි නිසා මට මාස කීයක හිර දඬුවම් ලබන්න වෙයිද? මොකද්ද මං කරපු වැරද්ද? මේ නාගෙ ඉල්ලේ තියෙන හැටි. දැන් මේ වගේ ලණුවක් කෑවට පස්සේ කී දෙනෙකුට ඕක දෙනවා ඊට පස්සේ. කරනව නම් ආනාපාන සති භාවනාව. නැත්නම් පව්. ධම්මල ගහන්න ඉතනම ඊළඟ පොල්ලක් අතේ තිබ්බා. පිටිට ඕම නෙවෙයි මේකින් එක නෙවෙයි 10 15 ගියත් වැඩක් නැහැ. තව කොච්චර සතුටුමත් වෙනවද කෙනෙක් ගැන කතා කරන්න ගිය දවසේ ප්‍රශ්නත් නැහැ. උත්තරත් නැහැ. අපි තියෙන දවසින් දවසේ දවසින් දවසේ වැටෙන්නේ නැතුව ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ වැටි වැටි හරි ගමන්න සතිය පිටනවා කියන්නේ. ඒක කියන්නේ කියන කිසිම ප්‍රශ්නයක්වත් නැහැ. ප්‍රශ්න වරණ ගන්න ඕනෙත් නැහැ. උත්තරේ පැහැදිලිවම දන්නවා. බොහොමත්ම සරලයි ඒවත්. ඒ නිසා ඉතින් සොරි කියන්නේ නැතුව කියන්න පුළුවන්. මැරිලා ලබන ආත්මෙ ඉඳ සතිපාසලට. බර ගානකට මම ඒ නෝටිස් එක දීලා යන්නේ මේක. විශ්වාස කරන්න බෑ මේක ලොකෝම දෙක දෙතවරලා ඉන්නේ අන්ද බජල්. හරිදෝ වැරදිදෝ ගන්දෝ නොගන්දෝ කියලා නෙන්නේ. ඉතින් මම කියනවා ෂුවර් එකටම මේ ආත්මයන් කරන්න හම්බෙන්නේ නැහැ. නිසා කරුණා කරලා අවුරුදු 7න් ගන්නවා. අවුරුදු 5න් ගන්නවා. අවුරුදු 5න් ගන්නවා. නිසා කරුණාකරලා එකක් කරන්න දැන් මම මැරෙන්න. ඉක්මනට මැරිලා ඇප්ලිකේෂන් එක දාලා තියන්න. අපි හදලා තියෙන long term plan එකක්. මොකද මේ භාවනා කියන එක අයින් කරන්න බෑ. මනසකින් අයින් කරන්න බෑ. එහෙම නැත්නම් මේ ආනාපාන වගේ තියෙන මේ සංස්කෘතික වචන පැත්තක දාලා සත්‍යමත්යන් කියවහම ඉතින් ඒක හරි ලාභයි අන්‍යාගමික ඕන කෙනෙකුට කියදැයි මේ භාවනාවක් නැහැ. වාඩි තියෙන හුස්ම ගන්නකොට සතුටුමත් වෙයි. නානකොට සතුටුමත් වෙයි. ඉතින් ඒක මුස්ලිම් ළමයි ඒක බලලා ඒක ඉගෙනගෙන පන්ති අනික් අයට සතුපාසලෙන් ඉගෙනගෙන පන්ති ආයතනයට කියලා දෙනවලු. ඔය දන්නත් මෙහෙම එකක් තියෙනවා. වර්තමානින්ද. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා උගන්වනවා. ඒකෙල්ල හරි රැඩිකල් කිසිම ආගමක් අදහන්නේ නැති මුස්ලිම් කෙල්ලෝ. උන්න දුන්නා පස්සේ මෙන්න සතියින් ඉන්න කියලා ඕනේ වේදිකාවක නැගලා. ඕනේ ලැබ් එකේ නෝට උගන්නනවා. අර වාස පතල වැටෙන මොකුත් නැහැ. සතුටක් වෙන්නේ. ඒ නිසා ඉස්සරහට මේ මුස්ලිම් කෙල්ලට ගන්න බලාපොරොත්තු මේ නාගේ ඕල්බන් එක කරන්නේ. මේ අතර බෞද්ධ හිතාගෙන ඉන්නේ කොහේ හරි තැනකට ගිහිල්ලා වාඩි වෙලා අද්දෙක් දනගෙන එක තැනකට ඉඳගෙන ඒතරොත් විතරයි සත්‍ය භාවනාව කියලා. ඒක ඒක දැන් බෞද්ධ නෙමෙයි. නිකායල් හැම තැනකම පුරාවට ඒකම නෙතියි. මට ඒක ධම්මකාවුරුගේ උඹ වගේ මම 26 පටන් ගත්තේ. <clears throat> උඹ වගේ කෙනෙක් ඉඳගෙන ඉන්නවා දැක්කොත් ඒක මිනිස්සුන් හිතන පිස්සු වැදලා කියලා. නිසා කවදාවත් පේන්න කරන්න එපා. දැකපු ගම මිනිස්සු හිතන්නේ කො මානසික අසහනයක් වෙන්න ඇති. එතන කෙල්ල බූට්ටයක් දීලා වෙන්න ඇති. මොකක් හරි ගැටලක් කියලා. නිසා භාවනා කරන බවක් නම් අගවන්න එපා. මේ මිනිස්සු ඕනේ සතික් මරුවට හොසකම කෙරුවට ඕනේ දෙකට අනුකම්පා කරනවා. භාවනා කරොත් නම් අනුකම්පා විරහිතව ගන්න වැටෙන්නම ගන්න. මේක මම විතර දන්න කෙනෙක් කියවුරුදු 40ද කවුරුවක්වත් නැහැ. හැබැයි මොකා හිටියත් දත් පිටික මැද දිවි වේරිලා ඉන්නා වගේ මට හුලඟක්වත් පැදිලා නැහැ. කිසි කෙනෙක්ගේ තරහක් ද්වේෂයක්වත් පැදිලා නැහැ. මම කාටවත් ගහපදින්න යන්නේ නැහැ. භාවනා කරන්න එපා කියලාමයි කියන්නේ. බම්බු ගන්න කියලා නෑ බම්බු ගන්න එපා සතුටක් යන්න. ඒකට අnder පාණ්ඩත් එපා කියා පාණ්ඩත් එපා. ඕන දන කියලා කරපන්. අරක කෙරුවේ නෑ කියලා ප්‍රශ්න නෑ. මොකද කියන්නේ? මම ඒක දෙනවද පාණ්ඩ? මම ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ අනුසේ ධර්ම ගැන කතා කරනකොට ආනාපාන සති භාවනාවේ දීප්ති දකින්න පුළුවන් අනුසේ ධර්ම කියලා. ඒක මම තාම මෙතෙන් දෙන කිසිම තැනක මම ආනාපාන පින්නුවේ නෑ. මම කිව්ව වාද විවාද කරන්න එපා. ප්‍රපංච කරන්න එපා. ඊට පස්සේ තවත් ඉතුලට යන්න පුළුවන්. ඒක එහෙම තැනක් කොයි ආනපාන කතාවක් නැහැ. බමුණට කතා කරනකොට නිකුර දරන දුදු ආනපාන මාතෘකාවට ගත්තේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයාට කියන වෙලාවේදී අනුශේ කපන තැන කිසිම ආනපානයක් ගත්තේ නැහැ. කිව්වේ ප්‍රශ්නෙන් දැන් තුනෙන් දෙකක් ඉවරයි කියලා කියලා ඉවරයි. තම කට්ටිය තාම බලා ඉන්නවා අද බන්නේ ඔක්කොම gediya පිටින් දැන් දෙයි ආනන්දව අදා හැවිලා පැකට් එක පැකට් එක දෙයි ඕක කාපුවාම වැඩේ හරියයි කියලා දෙයියන් තේරෙන්නේ නැති කාට මොන වගේවත් තේරෙන්නේ ඕ ඕ මයික් එක දෙමු නැත්නම් හරි අපල දැන් අපි වෙලාව සමාප්තයි වෙන ප්‍රශ්න නැහැ. ඒ නිසා අපි මෙතෙන් අපි සතිವಾರි සමාප්ත කරනවා. සම්බන්ධ වෙච්ච ජීවිත දෙනාටම දරුවන් සරණයි.